අපේ ගෞරවනීය සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා විද්‍ය සම්පන්න පින්වත්නි අපිට අද අඟහරුවාදාවක් අපි මේ අඟහරුවාදා මේ හතමාර 9 කියන පැයකමාරේ ඊදාසන් නම් කියුවේ අපි ධර්ම දේශනාවට අනුගම් දෙන එක ඊට පස්සේ අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ අපත් වුණාට පස්සේ ආපු ඉල්ලීමක් අනුව අපි දැන් ස්වාමීන් වහන්සේගේ නිවනේ නිවීම දේශනා සමාලෝචනයකට ලක් කරන නැත්නම් විග්‍රහයකට ලක් කරන නැත්නම් සාකච්ඡා කරනවා අපිට ගැළපෙන විදිහකට අපේ භාවනා ජීවිතය සම්බන්ධ කරගන්න. ඉතින් අපි ගිය පාර පස්සේනේ 8 වෙනි දේශනාව ඉවර කරා මම හිතන්නේ. මට පටන් ගන්න. ඔව් ඒකෙදී කොහොම වැදගත් හරියකට දේශනාවේ නිවනේ නිමේ දේශනාවල තියෙන වැදගත් හරියකට අපි ලං වෙලා තිබුණා. ඉතින් ඒක අද සාකච්ඡා ඉදිරියට යාම සඳහා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 අපි මේ වෙනකොට නිවෙන නියම දේශනා මාලාවේ 8 වෙනි දේශනාවේ ගත කරන්නේ පිටුව පිටු අංක 152. එදා අපි අවසන් කරපු කොටස නැවතත් මම මතක් කළා. අපි එතනනම් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි කවුරුත් දන්නවා මල කියන එක පරවෙන්න පුළුවන් බව. නමුත් මා දුටු මල කියලා ගත්තාම ඒක මා කියන සංකල්පයට සංකල්පයට ඇතුල් වුණාට පස්සේ එය නැවත සිහි ගන්නවන්න පුළුවන් නිසා ඒක යම්කිසි නිත්‍ය ස්වභාවයක් තියෙනවා. නැවත ඒ ගැන හිතන්න පුළුවන් විදිහේ හිතට යොමු වෙන නිත්‍ය සංඥාවක් එයින් එනවා. ඔන්න ඔය අදහසයි මෙතන සඳහන් වෙන්නේ. විමුක්ත සිතක ස්වභාවය අර සංකල්ප දැඩිව ගැනීමක් නැති එකයි. ලෝකයා යොදන විභක්ති රූප දැඩිව ගැනීමක් නැහැ. ඒවා සාමාන්‍ය ව්‍යවහාර බව දන්නවා. දැන ගැනීම නිසාම ඒවට යටත් වෙන්නේ නැහැ. පටවින් නාහෝසින් මම පෘථුවිය නොවීමි. පටවියා නාහෝසින් මම පෘථුවියෙහි නොවීමි. පෘථුවියෙන් නොවීමි පෘථිවිය මගේයයි නොගතිමි. පටවින් නාභි වදින්. මෙතන අභිවදින් කියන වචනේ යෙදලා තියෙන්නේ මානය පිළිබඳව. නිතර එකලංග යොදන පද තුනක් තියෙනවා. අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති කියලා. නිතර සූත්‍රවල සඳහන් වෙනවා. අභිනන්දති කියලා කියන්නේ තණ්හා වශයෙන් සතුටු වීම. විශේෂ වශයෙන් සතුටු වෙනවා කියන එකයි අභිනන්දති කියන්නේ. අභිවදති කියලා කියන්නේ මානය පිළිබඳව කියාපෑමක්. යමක් පිළි අරගෙන කියාපෑමක්. අජ්ජෝසාය තිට්ඨති කියන්නේ දෘෂ්ටි වශයෙන් පැටලී සිටීමක්. එතකොට තණ්හා මාන දිට්ටි කියන පද තුනට සමාන්තරව යෙදෙන පද තමයි අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති කියන්නේ. එතකොට මේ පද අතුරින් මෙතන කියන්නේ අභිවදති කියන පදයයි. පඨවෙන් නාභිවදින්. පෘථිවිය පිළිබඳව මාන වශයෙන් කියාපෑමක් නොකෙලෙමි. මෙතනනුත් අපට පෙනෙනවා පෘථිවියෙහි පෘථිවි සංඥාව සාමාන්‍ය ලෝකයා දැඩිව අරගෙන අර විදිහට පෘථිවිය මගේ, මගේ පෘථිවිය, මම පෘථිවියෙහි සිටිනවා ආදී වශයෙන් මේ සංකල්පවල නිත්‍ය ස්වභාවයක් ආරෝපණය කරනවා. මේක මේ ලෝකයාගේ භව නාටකය ගෙන යාම සඳහා යොදා ගන්නා එක්තරා උපක්‍රමයක්. නමුත් මේ ධාතුන්ගේ පවා මේ හැම එකකම ශූන්‍යත්වයක් තියෙනවා. මෙතන මුලින්ම සඳහන් වෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරයි. බුදු පියාණන් වහන්සේ මේ ධාතුන්ගේ ශූන්‍යත්වය මේවායේ අනිත්‍ය ස්වභාවය තේරුම් අරගෙන ඒ නිසාම මේවා දැඩිව ගැනීමක් කරන්නේ නැහැ. සාමාන්‍ය ලෝකයා හිම කැටයක පෙනෙන තදගතිය නිසා හිම කැටය පිළිබඳව පටවි සංඥාව දැඩිව ගන්නවා. නමුත් අපි දන්නවා ඒකේ තියෙන අනිත්‍ය ස්වභාවය. හිම කැටය තරමක් දුරට රත් කරනකොට ඒකේ ආපෝ ලක්ෂණය මතුවෙනවා. තවරඩු තවදුරටත් රත් කරනකොට ඒකේ තේජෝ ස්වභාවය මතුවෙනවා. තවදුරටත් රත් කරනකොට ඒක වාෂ්වාවටපත් වෙලා වායෝ ලක්ෂණය ඉස්මතු වෙනවා. ওই විදිහට ලෝකයා දැඩිව ගන්නා මහා මහා භූත ධර්මවල පවා තියෙන තිබෙන්නේ අනිත්‍ය ස්වභාවයක්. මෙන්න මේ අනිත්‍ය ස්වභාවය ගැන හිතේ හරි වැටහීමක් ඇති, අභිඥා වශයෙන් වැටහීමක් ඇති විමුක්ත පුද්ගලයා මේ මහා භූත ධර්මයන්ගේ හොල්මන් වලින් කැළඹෙන්නේ නැහැ. මහා භූත ධර්මයන්ගේ හොල්මන් වලට විඥාණය යටත් වෙන්නේ නැහැ. අන්න ඒ බවයි මෙතනින් කියවෙන්නේ. ඒ වගේම තමයි අනිකුත් සංකල්ප පිළිබඳව. සංසාරගත සත්වයින්ගේ ව්‍යවහාර තියෙනවා. දෙවියන් අතර මම දෙවියෙක් කියලා හිතනවා. අර බක බ්‍රහ්මයා මම බ්‍රහ්මයෙක් කියලා ඒ මාන්නය ගත්තා. ඒවත් හරියටම අර හිම කැටය වගේම කල්ප ගණනක් පහුවෙලා හරි දිය වෙලා යනවා. හිම කැටයක් වගේම දිය වෙලා යන විදිහේ දෙයක් තමයි බ්‍රහ්මත්වයත්. අන්න ඒ විදිහට ලෝකයාගේ භව නාටකයේ නිත්‍ය වශයෙන් ගන්න සංකල්පවල නිත්‍ය සංඥාවක් රහතන් වහන්සේගේ විමුක්ත විඥානයේ සටහන් වන්නේ නැහැ. අන්න ඒකයි අනිදස්සන විඥානය කියන්නේ. අනිදස්සන විඥාණය ඒවායෙන් විමුක්තයි. මෙන්න මේ කාරණේ අපිට තවදුරටත් තේරුම් ගන්න පුළුවන් විමුක්ත తත්වයේ තේරුම් ගැනීමට එක්තරා ඉඟියක් ලබා ගන්න පුළුවන් මෙතෙක් අපි ව්‍යවහාර කළ චිත්‍රපටි නාට්‍ය ආදිය පිළිබඳ උපමාවෙන්. ඒක නැවතත් අපි සිහිපත් කරගත්තොත් ඒ චිත්‍රපටි ආදියේ සාමාන්‍යයෙන් ඔය චිත්‍රපටි නිෂ්පාදකයින් සමහර ත්‍රාසජනක දර්ශන මවාපෑමට යොදාගන්න උපක්‍රම ඉතාමත්ම සියුම්. සමහර විට චිත්‍රපටියක් නරඹන්නන් ප්‍රේක්ෂකයින් ත්‍රාසයෙන් මුසපත් කරන අන්දමේ මහා ගිනි ගැනීම්, મંદિર ගිනි ගැනීම් හැටියට පෙන්වන්න ඒ අය පාවිච්චි කරන්නේ මොනවද? කඩදාසි ගෙවල්. කඩදාසි ගෙවල් වලට ගිනි තියෙනවා. නමුත් ඒ දර්ශනයෙන් නරඹන තැනත්තා රැවටෙනවා. මහා મંદિરයක් ගිනි ගන්නවා කියලා. ඒ වගේම මහා භයානක වන වාහන අනතුරු දැක්වීමට සෙල්ලම් බඩු පාවිච්චි කරන්නේ. මේ භවනාටකයේ තියෙන ඔන්න ඔය වගේ විදිහේ ත්‍රාසජනක දර්ශන ඒ වගේ ත්‍රාසජනක ස්වභාවයක් තිබුණාට මොකද නියම తত্ত্বය නරඹන්නන් ඇත්ත වශයෙන්ම තේරුම් ගන්නවා නම් නරඹන්නාට ඒ අවස්ථාවේ වැටහෙනවා නම් මේවා කඩදාසි ගෙවල් මේ සෙල්ලම් බඩු වගේක් කඳුමුදුන් වලින් පෙරලෙන්නේ කියලා එහෙම වැටහීමක් එනවා නම් ඒ අයට ත්‍රාසය වෙනුවට ඇතිවන්නේ හාසයක් අන්න ඒ වගේම මේ භවනාටකයේ තිබෙනවා ත්‍රාසජනක පැත්තකුත් හාසජනක පැත්තකුත් මේ වචන දෙක කියනකොට මම ගියේ පාර මේක මේ නිවනේ නිවීමට එච්චර අදාළ නැහැ. මම නිව්සීලන්ත ගිහිල්ලා වෙලා හරියට හොයාගෙන ගියා මේ සතිපස්සේ ළමයින්ට ක්‍රීඩා භාණ්ඩ. මේ ඒ නිසා ඉස්කෝ ඉවෙන්දා ගියේ නැති ඔය පොඩි ළමයි යන සාප්පු වලට යනවා. පොඩි ළමයි ඉන්න අම්මලා තාත්තලා ඉන්න සාප්පු වලට යනවා. ඒකට දයාමට කතා කරලා කිව්වා මේ නිව්සීලන්ත වල තමයිලු ඔක්කොම ඔය චිත්‍රපටි වලට අවශ්‍ය කරන චිත්‍රාගාර වල ඇතුලේ නැව් ගිනි ගන්නවා, බෝම්බ පුපුරන ඔක්කොම හදන්නේ. ඒක ඒ හදන මිනිස්සු ඒ පොඩි සෙල්ලම් ටිකක් ලු කරන්නේ ලෝකේ ඉන්න අන්තිම දක්ෂ අධ්‍යක්ෂකවරු එතෙන්ට එනවල පුහුණු වෙන්න. ඉතින් ඒකල්ලි වෙලා මේ මහත්තයා ගිහිල්ලි වෙලා ගත්ත කඩේකින් මේ වර්ග මීටර භාගයක් විතර පොළ මේ මේ ඇලුමිනියම් ෆොයිල් එක. ඒ ෆොයිල් එක ගන්න නමලා ගත්තාම මැට්ටෙන් හැදුවා වගේ ෆොයිල් එක ඕනේ ගන්න හදලා ගන්න පුළුවන්. මේ මේ මිනිසෙක රූපයක්, ගලක රූපයක්, ගහක රූපයක් මැටි වලින් කරන වැඩ සියරම කරන්න පුළුවන්. ඉතින් ඒකේ මිනිස්සුયો එතන අධ්‍යක්ෂකවරු ඒ වගේ දේවල් වලින් ඕනම දෙයක් හදනවා. මැට්ටෙන් හදනවා, ඇලුමිනියම් වලින් හදනවා, හදලා වල වල ගිනි තියලා ලොකු කරලා පෙන්නලා කරනවා. ඒ නිසා එතන සියලුම ලෝකේ ඉන්න චිත්‍රපටි අධ්‍යක්ෂකවරුන්ට බොහුණු මධ්‍යස්ථානය. කෙනෙක් ගියාම පැය දෙකක ට්‍රිප් එකක් කරලා පෙන්නනවලු. හදපු තැනුත් තියෙනවා. ඒ හදපු උපකරණ තියෙනවා. ඒව කැමරාකරණය කරනකොට පණ දිනන වගේ හදනවා. රොබෝට්ස්ලා යාම ඒ වගේ හදලා ඉතින් ඒක බලනකොට කිව්වා අපේ සිත්පටි අපේ පොඩි ළමයෙන් ගාව මේ සියලු හැකියාවල් තියෙනවා. ඒ පොඩි ළමයට මැටි ටිකක් දීපුවාම ඇලුමිනියම් කැල්ලක් දීලා මේ මිරිකන්න ගියාම ඕනේ දෙයක් හදන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඒක මම හදපු එක කියලා ඒකට ආසාවක් ඇති වෙනවානේ. මැට්ටේ මම හැදුවයි කියලා හිතනද මේ කුරුල්ලෙක් හැදුවට ඒක පේන්ට් කරාට පස්සේ ඒක චිත්‍රපටයකට එහෙම ගත්තොත් එහෙම මගේ කුරුල්ල වෙනවා. ඊට පස්සේ ඒ කුරුල්ල කැඩුනොත් නැටි කියන්නේ ඒක අපරාධ කුරුල්ල කරනවා කියලා අර දාගත්ත ආරුඩ කරපු දේවල් වටන හැටි නම් මේකට සතිපාසලේ ෂෝක් එකකට කියලා දෙන්න පුළුවන් මේ චිත්‍රපටි වලට හදන මේ විකාර දේවල් පුච්චලා අපි ලෝකෙ ගිනි ගත්තා ඔය ඔය දැන් ඔය හදන විශ්වයේ පිවිච්ච චිත්‍රපටි පෙන්වන ඒවා ඔක්කොම හදපුවා මේ මහ පොළොව කැරකෙනවා පෙන්නවා මෙතන හඳ තියෙනවා මෙතන ඉර තියෙනවා අනම්මනම් ඉතින් බලනකොට හිතෙනවා මේ ලංකාවේ ඉඳලා සූර්යයා දිහා බලනවා. මුක්කක්වත් නෑ තන්නේ කර ඉමේජිනේෂන්. දැන් හදනවා චිත්‍රපටි රාශියක් අවතාර ප්‍රොජෙක්ට් එකේ ඒ මේ මිනිස්සෙක් අවතාරයක් බවට පත් වෙලා වෙනදානට ගිහිල්ලා තව කෙනෙක් රණ්ඩු කරලා එනවා. ඉතින් ඒගොල්ලෝ හිතනවා මේ අවතාරය ඉන්නේ හොඳට භාවනා කරලා ධ්‍යාන වඩපුවාම. ඉතින් ඒ කට්ටිය බලනවා පුළුවන් තරම් ධ්‍යානයක් වඩලා නොපෙනී ගිහිල්ලා යුද්ධයක් කරලා නැත්තම් ගෑණිගේ හිත දිනාගෙන අපවෙන්න පුළුවන් දෙක. ඉතින් හරියට වියදම්. ඉතින් අර මං කියවන පොතේ මේ චක්‍රු අහනවා මේ මේ දලයි ළමතුමාගේ. ඒ ඔබතුමාලා හිත දියුණු කරලා තියෙනවා ටිබෙට් කියලා කියන අමුතුම රටක්. දියුණු කරන නිසා කන්දෙන් කන්දෙන් යන්න පුළුවන් ගතියක් තියෙනවද කියලා. කන්ද උඩින් උඩ ඉදින් දලයිම ඉනාගෙන තියෙනවා මට මේ ඉන්දියාවේ ඉඳලා ටිබෙට් රටට යන්න ඉච්චර දුර යන්නේ නැහැ නේ. කන්ද තුන හතරක් පැනපුවා යන්න පුළුවන් නේ. මට එහෙම බෑ. ඒක කතාවල් විතරයි. ඉතින් ඒවට ආරූඪ කරන දේවල් තමයි චිත්‍රපටි කලාව කියලා කියන්නේ. නව කතා, චිත්‍ර මේ නැත්නම් ටෙලිඩ්‍රාමා, ඒ වගේ දේ මේ කරන නාටකම නියම එකක් බව කෙරුවොත් ඌට තෑගි දෙනවා. ඒ කියන්නේ අපි හොඳට රවට්ටපු එකට තෑග්ග දෙනවා. හොඳටම අපි රවට්ටනවා. ඒ රවට්ටපු එක කියන්නේ තාත්වික රංගපෑමක් කියලා. ඒ කියන්නේ ඒ තරම අතාත්විකව උදන්නව තාත්තා කෙනෙක් විදිහට රංගපාන කොහොද වෙන බයියේ. ඉතින් අපි දවසේ ප්‍රෝග්‍රෑම් කරන්නේ තෝ රංගපෑම තමයි. අපි එක එක එක එක චරිත වලට අඳිනවා. යෝගාචර භාවනා කරන යෝගාචර මොකද අපි ඉන්න කට්ටියට වෙන්න ඕ කාල භාවනාව. ඊට පස්සේ ගහකට නැගිටිනුත් එහෙම කවුරුත් නැති වෙච්ච ලාවක ඔන්න එතකොට දිවුර ගහගත්තා. මේ අමුඩේ ගහුඩු නැගලා බලනවා කවුරුත් පේන්නේ <laughs> පේන්නේ ඉන්නවද කියලා. වැඩේ පැත්තක තියලා බලනවා කවුරුත් පේන්නේ ඉන්නවද කියලා. මොකද ඒකයි අප්සෙට් එක. ඔය ඔය රංගපෑමේදී අහුවෙන්නේ නැති ඔය රංගපෑම වලට අහුවෙන්නේ නැති විඥානයක ඊටාම අඩිය කොටසක් තියෙනවා. ඒ අඩිය කොටස අරහත් විඥානය කියලා කියනවා. ඉතින් ඥානানন্দ සාංශික කියමනේ පේන්නේ මේ අරහත්ත්වයටපත් වෙච්චි නැති කෙනාට ඒ තමන් තුළ අරහත්ත්වයටපත් වීමේ හැකියාව කියන එක පොටෙන්ෂල් කියන එක පොසිබිලිටි කියන එක වහලා වගේ යන්නේ මේ නිවනේ නිවිමේ දේශනාවේ. ඉතින්ද ගියාට පස්සේ ඒක දැන් තියෙනවා. දැන් අපි ඒක ගණන් ගන්න මේ රංගපාවු එක ඉස්සරහින් තියාගෙන ඉන්නේ. ආරූඪ කරපු එක ඉස්සරහින් තියාන මෙහා එකට රැවටිලාද මෙහා ඒ වරටද කියලා බලනවා. උගෙන් අහනවා ඊට පස්සේ මචං රැවටුණාද? එහෙනම් ඌ හොඳම යාළුවා මගේ. උගෙද පිස්සු උඹ නැටුවට උඹ කවුද කියලා අපි දන්නවා. උඹ ඇතුලේ ඔහොම නැති එකකුත් තියෙනවායි කියලා. මේ පෘථග්ජනව ඉඳගෙන මේ අනිදර්ශන විඥානය පිළිබඳ සුත්තමේ ඥානෙ ගන්න බැරිද? චින්තාමේ ඥාන ගන්න බැරිද? එහෙම නැත්නම් භාවනාමය ඥාන ගන්න බැරිද කියලා. ඒ ඥානන්ද සාංශ කියන්නේ භාවනා කළ ඉවරනට පස්සේ තමයි Taman තුල පිවිතුරුකමක් තියෙන බව තේරෙන්නේ කියලා. නමුත් Hindu ආගම කියනවා ඒ ඒ භගවාන් తত্ত্বය ඔබ ළඟත් තියෙනවා. හැම කෙනෙක් ළඟම තියෙනවා. ඒක දකින්න පල්ලේ යන්න කෝවිලට කියලා බ්‍රහ්මත් එක්ක යාඥා කරන්න. ඒකෝට Tamanගේ තියෙන අර පිරිසුදු ගතිය Tamanට තේරෙයි. මේ භාවනා කරන්න ඕනේ නැහැ. සද්ධාව විතරයි ඕනේ. ඒක නිසා මම දිව්‍යඥාන්සේ විසින් මවන ලද හැම කෙනා ළඟම ඒ දිව්‍යඥාන්සේගේ ගුණ ටික තියෙනවා දිව්‍යඥාන්සේක බද්ධ වෙනකොට තමනුත් ඒ தත්තරපත් වෙනවා හැබැයි ඒ දේවත්වය පණ ඇතිවා සර්වඥාන්සේ දේශනා කරනවා එහෙම தත්ත්වයක් තියෙන එක පණ නැති දෙයක් ඒක විඥානය කියලා එතකොට ඒ අනිදස්සන විඥානය කියන හැම කෙනෙකුගේම තියෙන පිවිතුරු භාවය කවදාවත් පව් කෙරුවට කෙලෙසෙන්නේ නැහැ. ඒක ඇතුලේ තියෙන්නේ. ඒක මේ රේකී ක්‍රමයට යන්න පුළුවන් එකක් නෙවෙයි අර පිට තියෙන පව් කරන චපල ගති වංචනික ගති පිළි අරගෙන මම මම මේ කර රංගපෑමක් කියලා පිළි අරගෙන ඒක මම මම කියන්නෙත් නෑ මගේ කියන්නෙත් නෑ මගේ ආත්මය කිව්වේ නැත්තම් නේසමම නේසෝ අමසින මේසෝවත් නැත්තම් නාභිවදීති නාභිනන්දති නාජ්‍යෝසිතිති කරනකොට අර ඇතුලේ තියෙන එකට හිමීට මිට අපිට යන්න පුළුවන් මේකෙන් සැලෙන්නේ නැති මොකද්ද නිහතමානී ගතියක් හැම කෙනෙක් ගාම තියෙනවා අපරාධකාරය ගාවක් තියෙනවා කුඩුකාරය ගාවක් තියෙනවා කැන්සර් හැල්ච් එක්කන ගාවක් තියෙනවා හැම කෙනා ගාම තියෙන අපි ඒකටද කතා කරන්නේ එහෙම නැත්නම් මෙයාගේ මේ අඳලා ඉන්න එක රවට්ටගෙන උගෙන් වැඩ ගන්නද යන්නේ කියලා. වැඩ ගන්න රවට්ට ගන්න මාත්‍ර වැටෙන්න ඕන. මම රැවටුනොත් එක එකනා මත් කරගෙන වැඩ ගන්න පුළුවන්. මම කිව්වොත් එහෙම අපිට තියෙන යුනිවර්සල් අන්කොන්ෂස් කියලා එකක්. ඔක්කොටම එක හිත තියෙන්නේ. ඒ හිතෙන් අපි ඔක්කොම සමානයි. අපි මේ රඟපාන රඟපෑම හැටියට අපි අපි මේ අනිකුත් දේවල් වෙනස් වෙලා තියෙනවා. ඒ ඔක්කොම ආගන්තුක දේවල්. අන්න ඒකෙදී මේ භයානක අර්ථ විග්‍රහයකට යන්න පුළුවන් හැම කෙනෙක් තුළම ඒ නිවන් දැකීමේ හැකියාවක් තියෙන බව ඒ කිනාට මූල ධර්ම වශයෙන් පිළිගන්න පුළුවන්ද එහෙම නැත්නම් සුතමේ වශයෙන් පුළුවන් කියන එකට එකෙන් තමයි Hindu ආගමේ ওই තියෙන අද්වෛතය යන්නේ ඒක උඹ ළඟ තියෙනව මහන්සියෙන්න ඕනේ නැහැ ඔය පිට තියෙන උපක්ලේශ නැත්නම් කම් පෙන්නන පල්ලියට බලයන් කෝවිලට බලයන් කියලා ආඥා කරබයි ඒකට අකුසල් ටික යනවා ඒකම දෙයන සම්බන්ධ වෙනවා. ඒක තමයි යෝගාචාර භාවනාව කියලා තේරවාදේ නෙවෙයි ඒක මහ බුද්ධාගමේ තියෙනවා යෝගාචාරය එහෙම නැත්නම් විඤ්ඤාති මාත්‍රතා සිද්ධි මේ බාහිරේ තියෙන ඔක්කොම රංගපෑම් ටිකම ඇතුලේ තියෙන පිවිතුරු විඤ්ඤාණයේ රංගපෑම් මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි ඒ මනස විසින් මවන ලද්දේ මනස නෑ ඒක රඟපෑමක්. අන්න රඟපෑම දිහා බලපන් උඹ උඹේ හිතට විවේකයක් හමුනොත් එයාම ආවා පෙනෙන හැටි පෙනේ. එතකොට උඹට පෙනේ හැම කෙනාම කරන්නේ ওই නාටක නාටකම තමයි. හැබැයි ඕක ඕක රට නැහැ කියලා දෙයක් නැහැ. ඕක මැවීමේ ශක්තිය ඇති ප්‍රභාවයක්. පබස්සර ගතියක් ඔය මූල විඥානේ තියනවා කියන එක මූල ධර්මයෙන් පෙන්වන එක තමයි විඤ්ඤාති මාත්‍රතා සිද්ධි යෝගාචාරය කියලා පෙන්වන්නේ. ඒ නිකායයි ඥානන්ද ස්වාමීගේ පොතයි දෙක සංසන්දනය කෙරුවා හේම්පිටිකේ ඥානසියාමඳුරන්ගේ විඤ්ඤාති මාත්‍රතා සිද්ධි සහ ඥානන්ත සාංශිකේ මැජික් ඔෆ් තමයි සංසන්දනය කළා මට මතකයි නිම්සිරි ජයලද්ද කවුද කියන එකනේ මේ වෙසක් සංගරාවට ලොකු ආටිකල් එකක් ලිව්වා ඥානන්ත සාංශික කියන්නේ ඒක නිවන් දැක්කට පස්සේ තමයි හම්බෙන්නේ දැන්ම දැන් මේක අපිට තිබුණාට ඒක දැන් ටිකක් දුරස්ත කරලා තියෙනවා විද්‍යාව කියනවා එහෙම නැත්නම් ක්වොන්ටම් ෆිසික්ස් වල තියෙනවා කියනවා හැම දෙයකටම හැම දෙයක්ම හැකිරීමේ හැකියාව තියෙනවා කියලා. ඒක තමයි කවුස් සිරුරින් පෙන්නන්නේ. ඒකේ පොටෙන්ෂල් කියලා එකට කියන්නේ පොසිබිලිටි කියලා ඒක තමයි විභව ශක්තිය කියලා කියන්නේ. විභවයක් තියෙනවා අපි ගාව බුදු වෙන්න පුළුවන්. අපිට විභවයක් තියෙනවා නිවන් දකින්න පුළුවන්. අපිට විභවයක් තියෙනවා මේ ධ්‍යාන ලබන්න පුළුවන්. ඒ විභවය අපි ඔක්කොම සමානයි. හැම කෙනාටම සමාන හැකියාවක් තියෙන ගෑනි පිළිමුණා වෙනසක් නැහැ. උගත් නුගත් වෙනසක් නැහැ. ඒක මනුස්සකම. අපි මේ ඒක තබා වෙන මොකක් කර හිටපු ගමන් අපි ළඟ මනුස්සකම නැහැ. අහිංසකකම නැහැ. අපි මේ මේ රඟ පාණ්ඩ හදනවා. මේ ලෝකයට කියා පාණ්ඩ හදනවා. ආරූඪ කරගන්න හදනවා. අන්නේ ආරූඪ කොච්චර අපි නැටුවත් ඒ ආරූঢ়ට අහුවෙන්නේ නැති මූලයක් අපේ ඇතුළෙම තියෙනවා රංගපෑමක් බව දන්න ගතියක්. මොය කරන්නේ මම ආපෑමක් කියලා දන්න ගතියක් තියෙනවා. ඒකට ඇඩ්ජස් කරන්න පුළුවන් නම් ඒකට ආමන්ත්‍රණය කරන්න පුළුවන් නම් ඒක උප්පත්තිය මිදලා තිබිච්ච එකක්. භාවනා කරලා ගත්ත එකක් නෙවෙයි. නමුත් ඉතින් අර කෙලෙස් සහිත එක අයින් කරමින් අයින් කරමින් අයින් කරමින් Taman තුලම තියෙන මේ ඒ නිර්ව්‍යාජ නිර්මල ශෝක නොකරන තැන ගරු කරනවා නම් Taman Tamanට ගරු කරනවා. අපිට මේ කුණුහරුප ඔක්කොම දාලා තියෙන ඇසුරේ. කවුරුත් එක්ක හරි ඇසුරු කිරීම නිසා ඇසුරු කරන ධර්ම අපේ ළඟට ඇවිල්ලා අපි මවාපාන. ඉතින් ඒ ඒ කොච්චර මවාපෑම තිබුණත් අර ඇතුලේ තියෙන ඒ අනිදස්සන විඥානය කියන අපතිරිත විඥානය කියන එක අව탁සිරු වෙන්නේ හරියට මණික මණක් ගලක් අරගෙන කසල කොටකින් වහලා දැම්මයි කියලා අසුචි කොටකට දැම්මයි කියලා මණිකේ වටිනාකම නැති වෙන්නේ කවදද අපි Tamanගේ වටිනාකම තේරුම් ගන්න බුදුන්ගේ වටිනාකම නෙවෙයි මේ කියන්නේ ධර්මයේ වටිනාකම නෙවෙයි මේ කියන්නේ සංඝයාගේ වටිනා ඒ ඔක්කොම බාහිරේ දාන දේවල් ඒ ඔක්කොගම කියන්නේ තෝ තෝ තෝ නිවන් දකපෙකෙක් විදිහට හිටපිය රහතන් වහන්සේ නමක් විදිහට ඒක කෙලසන්න කාටවත් බෑ. ඒ අනිදර්ශන විඥානය මතු කර ගැනීම ක්‍රමයට ප්‍රතිපදාව කියනවා Hindu ආගමේ කියන එක අදහුවත් ඇති කියලා. අදහුවත් ඇති මුතුළු බ්‍රහ්මයා ඉන්නවා. ඒ නිසා බ්‍රහ්මෙක් වගේ හිටපන්. එතකොට ඔබට බ්‍රහ්මෙත් එක්ක යන්න පුළුවන්. ඒ නිසා ඒක භක්ති යෝගයක්. බුදුරජාණන්සේ පෙන්වනවා ඥාණයෙන් රංගපාන හරිය දැනගෙන කට්ටිය රංගපාන කට්ටිය මේකතු වෙලා කියලා. අපි මෙතන රංගපෑමක් කරන්න ඕනේ නැහැ. අපි කැලේට ගිහලා භාවනා කරමු. අපි නිහතමානී වෙලා වැඩ කරමු ඒ ටික ළඟපෑමට එන සංඛාර ටික වේශ නිරූපණ ටික වෙන වෙලාවෙ දැනගෙන නොයලින්ට බලමු true to type අවංක වෙන්න බලමු ඒකට තමන්ටම තමන් තුළ තියෙන මේ මේ පෞරුෂත්වය මනුස්සකම මතුවේයි එච්චර ලස්සන දෙයක් ලෝකේ නැහැ ඒකේ ස්වභාවිකව <coughs> ඒ ගතිය ළමයින්ගේ වැඩි ළඟයි ළමයි තාම රංගපෑමකට ඇවිල්ලා නැහැ. ළමයි තාම භූමිකාවකට ඇවිල්ලා නැහැ. දැන් දන්නේ කවුද කියලා. ඉතින් අම්මා බලනවා පුළුවන් තරම් අම්මගේ භූමිකාවට දරුවා හදාගන්න. තාත්තා බලනවා තාත්තගේ භූමිකාවට හදාගන්න. අත්තම්මයි සීයයි බලනවා එයාගේ භූමිකාවට ළමයා හදාගන්න. පන්සලේ ටීචර් හදනවා එයාගේ භූමිකාවට හදාගන්න. ඉතින් මේ ළමයා වටපිට බලනවා මේ මං එහාට අදිනවා මෙහාට අදිනවා අතපය හතරයි තියෙන්නේ අටපොලකින් විතර අදිනවා. ඉතින් අර හරියට මේ වතුරට දාපු පොරි පොරි ටිකක් වගේ මාළුව ගැහුවා ඊට ගැහුවා මෙහෙට ගැහුවා දන්නේ අංජබජල්. ඌ මොකේ එල්ලෙයිද කියලා ෂුවර් නැහැ. අම්මගේ පැත්තට ඇයිද තාත්තගේ පැත්තට ඇයිද? දැන් එන්නේ එන්නේ එන්නේ ද්වේෂයල ළමයා ගාව තියෙන්නේ. එහෙම අදින හැම කෙනා පිළිබඳව ද්වේෂයක් තියෙනවා. මේ මගේ තියෙන නිදහස එළමෙට ඇත්තට තේරෙන්නේ නැහැ. මං මේ පැත්තට අදිනවා මේ පැත්තට අදිනවා. ඉතින් ඉස්සර ඇද්දෙම තාත්තලු. ඒ නිසා ළමයාගේ ද්වේෂය තියෙන තාත්තට. දැන් අවුරුදු 40 ක ඉඳලා අම්මට ගිහිල්ලා ඒක. අම්මා තාත්තා ඉක්මවලා ගිහිල්ලා දරුවට අත තියන්න පටන් ගන්න තියෙනවා. දරුවා ඒක නිසා ද්වේෂ කරනවා. ඊගාවට ද්වේෂය තියෙන ගුරුවරයාට. ගුරුවරයා කියලා දෙනවා දෙමාපිය ඔයගොල්ලෝ හරියන්නේ නැහැ. මම ළඟ තමයි බඩු තියෙන්නේ එන්ඩි ඉස්කෝලේ කියලා. ඉස්කෝලේ ගියට පස්සේ ඒ ළමයට කොන හැනහැට ළමයට තේරෙනවා. ඉතින් එන්නේ එන්නේ එන්නේ තල් ළමයා අර ද්වේෂලයිස්තු වැඩි කරනවා. ඒ ළමයාව බාගන්න හදන හැම කෙනාම ද්වේෂලයිස්තු කරන හරියට දේශපාලනඥයෝ ඡන්ද දායකව බාගන්න හදනවා වගේ. ඉතින් ඒක දැනගෙන මේ ඇතුළෙත් මේකම නෙවෙන්නේ. වම් මොලේ හදනවා දකුණු මොලේ බා ගන්න. මේ දෙන්න එකට ඉන්නේ. ඉතින් ඒ දකුණු මොලේ බොහොම අහිංසකයි. බොහොම సౌందර්යයි. ඉතින් එයාට වැඩක් කරන්න පුළුවන් වෙලාවක් ඉන්නේ වම් මොලේ නතර කරපු වෙලාව විතරයි. භාවනා කියන්නේ ඔන්න ඕකට. වම් මොලේ ක්‍රියාකාරීත්වය නතර කරපුවාම දකුණු මොලේ hina වෙලා එළියට එනවා. හරියට රැයට බස් අයියට ඉන්නවා. රැයට ඔය මේ අනිසාචර එළියට එන්නේ. ඒකට අර ගෝසාකාරයෝ අයින් වෙනවා. කපුට අයින් වෙනවා. ඒතර බස්ස එළියේ. ඉතින් ගාගෙන ඔන්න අපි බඩ කියලා උඩට එන වෙලාව වෙනකොට හරියට හයමාර වෙනකොට ඔන්න බස්ස එළියට දාන වෙලාව. ඇහැ පේන නොපෙනෙන වෙලාව. අමුතුම ලෝකයක්. ඒක නිසා වන්ද දකුණු මොලේ වම් මොලේ ක්‍රියාත්මක වෙන හැම වෙලාවෙම මේක වැරදි ඇති මම මේ කියන්නේ මොලේ කියන්නේ මේ හිත කියන අදහසින් පටලවාගෙන කියනා නෙවෙයි ඒක තමයි ස්නායු ශල්‍ය විද්‍යාවෙන් කියන්නේ හිත ක්‍රියාත්මක හැම වෙලාවකම දවම්මලේ ක්‍රියාත්මක වෙන්නේ ඒකෙන් කරන්නේම දකුණු වලේ චප්ප ගන්න එක. එකෙක් නගින්න හදනවා කියලා කියන්නේ ඔගේ අහිංසක නැගීමක් නෙවෙයි අනිවාර්යයෙන්ම එකෙක් චප්ප කරන්න යන්න ඕනේ බලවතා ජයගනී කියලා මේක ඉදිරිපත් කරා මේ ජාස්ඩාවි. ඉතින් ඒක කැමති උනේ නෑ දේව නිර්මාණවාදී. කොහෙද බලවතෙක් ජය ගන්න මූලික බලවතා දෙයයන් ආශිර්වාදී කොහෙද බලවතෙක් ජය ගන්න ඒක නේ මේ සෝභා ධර්මයේ අතර තාරාතිරම් බලන්න ලොකු එක පොඩි ගහපාන කනවා කොහෙද දෙයයන් ආශිර්වාදී මොකක්ද ඒකට කොලේ මැවුමක්ද මේකට ඒ ලොකු එකට පුළුවන් වුණොත් දෙයයන් ආශිර්වාදීත් කනවා දෙයයන් ආශිර්වාදී හක්කේ තියලා සමාරිනවා ඉතින් බුදුජානනාචි ඉදිරිපත් කරපු ක්‍රමයට අර වගේ මේක මූල මේ පණ ඇති දෙයක් කියන්නන්නෙත් නැහැ බ්‍රහ්ම දේව කියන පණයිදයක් කියන්න යන්නෙත් නැහැ. එහෙම නැත්නම් සර්ව විඥාන විඥාන විඥප්ති මාත්‍රතා සිද්ධි කියන යෝගාචාර කරන්න යන්නෙත් නැහැ. බුදුන්සේ සඳහන් කරන්නේ උපදිනකොටම නිවන් දැකලා තියෙනවා. උඹ ඒක වහන එකයි කරන්නේ. මේ මිනිස්සු කරන දේවල් කරන්න ගිහිල්ලා අපි විභාගේ පෙල්ලෙන්නේ කොපි කරන හින්දායි කියලා කියනවා ඒකට. අපි විභාගේ කොහොමදත් පාස්. අපි දැන් කරන්නේ මේ දක්ෂයෝ කොපි කරනවා විභාගේ ලකුණු ගන්න. කොපි කිරීම නිසාම පෙල්ලෙන්නේ. උඹ කවද්ද විශ්වාසයක් ඇති කරගන්නේ මාතුලයි සියල්ල තියෙන්නේ. මම සමාජ පද්ධතියට ගරු කරනවා උදව් කරපහට ගරු කරනම කාටවත් මේකට අත තියන්න බෑ. නිසා මේ ගමන පටන් ගන්න හුදකලාවෙන් පැත්තකට වෙන්න තියෙන ශක්තියෙන් ඒ හුදකලාවට මේ තණ්හාමාන දිටි නැති කරගන්න සීල සමාධි ප්‍රත්‍ය උදව් වෙනවා. නමුත් මේ හුදකලාව අපේ ප්‍රകൃතිය කියලා හිතාගන්න. අපේ හැබෑ නිවහන. අපි මේ දැන් මේ සමාජගත වෙලා පොරි ටිකක් අරගෙන මාළුවන්ට දැම්මා වගේ දමලා ගහන්නේ අපි ගිය ප්‍රමාණයට තමයි එළියට. ඒ නිසා මේ හුදකලාට කර කරුවොත් අපි තුලම ඔය කියන තදායතන කියන එක අනිදර්ශන විඥානේ තේරුම් ගන්න පුළුවන්. මුගව දෙනෙක් ඒකට කොච්චර මේ Taman තුල තියෙන එක උනාට පිළිගන්න කැමති නැතුව දෙයයන්ාසි කියන්න හදනවා. බ්‍රහ්මික කියන්න හදනවා. ඊර්ෂින්නාන්ති කියන්න හදනවා. රහතන් වහන්සේ කියන්න හදනවා. ඒක නිකන් වෙන ලෝකයකට දාන්න හදනවා. මේ නිලුම පටන් අරගන්නේ මේ කක්කාවෙන් බව. නිලුම ඕජාව ගන්න මේ කක්කාවෙන් බව තේරුම් ගත්තොත් නිලුමේ පිවිතුරුකමයි කක්කාවේ තියෙන ජරාවයි දෙකම තියෙනවා සම්බන්ධ වෙලා නිලුම් නැට්ටේ. මේක ඇතුළෙම තියෙනවා. අන්න ඒකදී මම මේ විවේචනය කරන්න කියනවා නෙවෙයි මේ දේශනේ පුරාවට පෙන්වන ඥානන්ද සාංශේ ඒක රහත් වුණාට පස්සේ තේරෙන්නේ කියලා. ඇත්ත. නමුත් අපිට තර්කයෙන් ඊට කලින් තේරුම් ගන්න පුළුවන්, සුතෙන් ඊට කලින් තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගත්තොත් මම දැනටමත් ඉන්නේ නිවන් දැකලා ඒකට තරම් වෙන විදිහට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව හදාගන්න. එතකොට යයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තියෙන සත්පුරුෂයන් මැදට. මම්මාව තේරුම් ගන්න තුරු මේ බාහිර ආටෝපය ගන්න ගියොත් මම යයි ওই මිච්ඡා වාචා මිච්ඡා වාචා කියලා කියන්නේ මීඩියා එකට. සම්පූර්ණ ජනමාධ්‍ය මිච්ඡා වාචා. මිච්ඡා කම්මන්ත කියලා කියන්නේ ඉන්ඩස්ට්‍රියලයිසේෂන් කියන එක. සමස්ත ෆැක්ටරිස් හදන්න හදනවා විනාශ කරා මානවය. නිර්මාණශීලීත්ව විනාශ කරා විද්‍යාවෙන්. මිච්ඡා ආජීව කියලා කියන්නේ කරන හැම රස්සාවකම මිච්ඡා ආජීවය. හිඟා කණේ කර. මොන රස්සාවක් කරුවත් අපිට සාධාරණීකරණය කරන්න බෑ. හැම රස්සාවෙම කරන්නේ පරිසර විනාශ කරන එක. හැම රස්සාවෙම කරන්නේ කවුරු හරි සූරකමීකට. හිඟා කණේ ඉතින් සූරා තමයි කන්නේ. අපි කියන පාත්‍රේ සූරනවා සූත්‍රේ පාරනවායි කියලා කියනවා. අපි සූත්‍ර පාරණ එකයි කරන්නේ. ඥානත් ශාන්ති කියපු සූත්‍ර පාරනවා. ඒ පාත්‍රේ සූරාගෙන කනවා. පින්ඳ පාතේ යනවා. කාටවත් දොස් කියන්නේ නැහැ. දොස් කියනවා නේද? නොදීන් එකනේ තියෙන්නේ. ඒක කරන්න කැමති නෑ මොකද කියන්නේ මේ හිඟා ගන්න උනොත් එහෙම නේ වනේ ඉන්න වන රිව්වාගටවත් එහෙම නොවේවා අපිට ෆ්‍රිජ් එකේ බඩු තියෙනවා නම් බැංකු ගිණුමේ සල්ලි තියෙනවා නම් සුපර් මාකට් එකෙන් අපිට ප්‍රොවිෂන්ස් එකනවා නම් අන්න පෝසත් ජීවිතේ. අපිට තුන් වේල සරි කරගන්න කවුරු හරි ඉන්න ඕනේ සපෝට් එකට. මේ පහත් වෙන ඇඟිල්ල ලැබෙන දෙයක් කරන්න කාර්යකෘත කරන්න බෑ. ඒ නිසා ඒ ඒ ඒ තුනම වෙන්නේ දුවට මතක තියාගන්න. තුනම වෙන්නේ මිච්ඡා වාචා මිච්ඡා කමන්ත මිච්ඡා ආජීව වෙන්නේ සමාජශීලී වුණොත් විතරයි. සමාජශීලී වෙන්නේ නැතුව අපි කැලේකට ගියොත් මිච්ඡා වාචා තියා වාචා මොකක්වත් නැහැ. කර්මාන්ත අපිට කර්මාන්තයක් තියෙනවා කම්මඨානි. කර්මස්ථානි. අර මොනේ හිත තබා ගැනීම කර්මස්ථානි. ආජීවයේ ගිඩිය ගහයි තැටියරම් ඵලයන් හම්බුච්ච දෙයක් ආවන් පාත්‍රය හොදන කුටියට වරෙන් ආමිෂේ ගේන්නවා. කුටියට ආමිස ගෙහෙන්න එපා. උදිවරු හිටුවන්. ඉතින් මේ දෙක අතර මේ අනිදර්ශන විඥානයේ සහ මේ මේ කෙලසිච්ච විඥාන දෙක අතර ලෝකෙට දාලා මේක විස්තර කරාට ඇතුළත තියෙන. ඒකෙන් බලනවා අපි කොච්චරක් මම මාත් එක්ක ප්‍රියද කැමැත්තද ඉන්න හුදකලාවට කැමැතිද කියන එක හදන්න තමයි මේ ශාසනයක් තියෙන්නේ සංඝයා ඉන්නේ සිල්පද තියෙන්නේ. නමුත් ඒතියෙදි ඒකාරහත් අපේ ජනාකීර්ණ වෙන්න හදනවා නම් ජනප්‍රිය වෙන්න හදනවා නම් එළියට යන්නේ ඒ පුද්ගලයා ඇත්තටම ජනප්‍රිය වෙන්න සුදුසා. නැත්නම් ඒ පුද්ගලයා දැනගන්න ඕනේ තමන්ගේ උදකලාව තියාගන්න. එතකොට මේ පන්ති කාමර උගන්වන රේකී ක්‍රමයකට නෙවෙයි මේක සිද්ධ වෙන්නේ වෙනම ක්‍රමයකට ඉගෙන ගැනීම හරහා අවබෝධය හරහා පුළුවන් තරම් මේ මම දැන් මෙතන කියන එකකෙට එනවා. ඒ එකකෙට එනකොට ඔය කියන අභිවදිතී අභිනන්දති නාජ්ජෝසතිත්‍ත්‍ති කියන එක ඉගෙන ගන්න දෙයක් ඇත්ත නෑ ඉබේම සිද්ධ වෙනවා. නමුත් අපිට පාළුයි තනි ඒක නිසා අපි යම් ප්‍රමාණයක සමාජ ඇසුරක් තියෙනවා සමාජ ඇසුර තියෙන හැම වෙලාවෙම ආගම විසින් අපිව සූරකනවා ආගම විසින් අපිව හක්ක තියලා සේවා අපි මේ පූජා විදි වලට යටත් වෙනවා කෙරුවට කමන්නේ පූජා විදි කෙරුවට කමන්නේ වැලි සෙල්ලම් කරන ළමෙක් ඒක වැලි සෙල්ලමක් බව දැනගෙන ඒ වගේ ඇති දෙයක් නැහැ පුළුවන් තරම් අර තමන්ගේ ඒ අනිදර්ශන විඥානය කියන එක දැනටමත් තියෙන එකක් මානවයට සාධාරණ එකක් කියලා අන්න ඒ අදහසින් අපි තව ටිකක් කියවලා බලමු මේ මොකද්ද ඉදිරියට යන්නේ කියලා. මේ වචන දෙකම අඩංගු වෙනවා සංවේග කියන වචනයේ. සංස්කාරයන් පිළිබඳව සංවේගය ඇති කර ගැනීමේදී මේ தত্ত্ব දෙකම අපට කිට්ටු කරගන්න පුළුවනි. සාමාන්‍ය ලෝකයාට පෙනෙන්නේ මේ භවනාටකයේ අර ත්‍රාසජනක පැත්තයි. මක් නිසාද අවිද්‍යාව නිසා. නමුත් රහතන් වහන්සේට විමුක්ත පුද්ගලයාට මේ භවනාටකේ හාසජනක පැත්තකුත් පෙනෙනවා. ඒකට එක්තරා නිදර්ශනයක් හැටියට දක්වන්න පුළුවනි බුදු පියාණන් වහන්සේ, ඒ වගේම සමහර විට මුගලන් මහරහතන් වහන්සේ වැනි ඍද්ධිමතුන් වහන්සේලා මේ සංසාරයේ නොයෙකුත් සත්වයන් රූකඩ රැඟුමක් වගේ කර්මානුරූපව ඒ ඒ භවවල උපදින ආකාරය දැකලා සමහර අවස්ථාවල සිතුප්පාදයක් මද සිනහාවක් පහළ කළා කියලා සඳහන් වෙනවා. මේක ඇත්ත වශයෙන්ම උපහාසයක් වශයෙන් හෝ අකරුණාවකින් හෝ කරන දෙයක් නොවේ. නමුත් මේක එක්තරා ඉඟියක් තියෙනවා. මේ හසිතුප්පාදයක් ඇතිවීම මේ භවනාටකයේ හාස්‍යජනක පැත දැකීම වගේ. සමහර විට මහා උසස් තැන්වල වැඳිමුණු අය പ്രേතයින් හැටියට. එහෙමත් නැත්නම් ඊටත් වඩා පහත් තත්වල උපදිනවා දැකලා මේ භවනාටකයේ නිස්සාර බව වටහා ගැනීමෙනුයි මදසිනාවක් පහළ වෙන්නේ. ඒකත් හරියට චිත්‍රපටයක පෙන්눔 කරන දේවල් වල අනිත්‍ය ස්වභාවය, මවාපෑම් ස්වභාවය හරියට අවබෝධ වුණ කෙනෙකුට ඇතිවන తত্ত্বය වගේ. මේ භවනාටකය ගැන කල්පනා කරලා බැලුවාම මේ සංසාරගත සත්වයා හරියට අර උද්දම් භාගයේ සංයෝජන වලින් ඉහළට ඇදෙන ඉහළට ඇදෙන ඕරම් භාගයේ සංයෝජන වලින් පහළට ඇදෙන රූකඩ ගොඩක් වගේ නූල් වලින් ඉහළට පහළට ඇදෙන රූකඩ ගොඩක් වගේ මෙන්න මේ රූකඩ රැඟුම් දැකලා තමයි රහතන් වහන්සේලාට මේකේ මේ නිස්සාරත්වයේ අනුව එක්තරා විදිහේ හසිතුප්පාදයක් ඇතිවන්නේ. මේ විදිහට කල්පනා කරලා බලනකොට මේ භවනාටිකේ රඟ දැක්වීමට යොදන ප්‍රධාන මූලධර්මය තමයි සතර මහා භූතයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. අර චිත්‍රපටියක නාට්‍යයක පවා ඒ දර්ශන මවාපෑමට සමහර විට එකම දේ යොදා ගන්න පුළුවන් කීප ආකාරයකින්. චිත්‍රපටයක එක ජවනිකාවක පුටුවක් හැටියට යොදා ගන්නා එක තව ජවනිකාවක පාකුටුවක් හැටියට යොදා ගන්න පුළුවන්. තවත් ජවනිකාවක ඒක මේසයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම දැන් චිත්‍රපටිවල තියෙනවා දෙබිඩි චරිත රංගපෑමක්. එකම පුජ්‍යලයා එකම නළුවා සමහර විට ජවනිකා කීපයක දෙදෙනෙක් හැටියට පෙනී සිටිනවා. මේ භවනාටකයේ ඒ විදිහේ තත්ත්වයක් තියෙන්නේ. ඇත්ත වශයෙන් කල්පනා කරලා බලනකොට ඥාතීන් වශයෙන් එකිනෙකාට නෑයන් නොවූ කෙනෙකු මේ සංසාරයේ නැtei කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. අපේ මේ ලෝක චිත්‍රයේ අපේ සමාජ ධර්ම ආදී පිළිබඳව යම්කිසි විප්ලවයක් ඇතිවීම වැළැක්වීම සඳහා අපි කල්පනා කරනවා මේ ණය සම්බන්ධකම් ඊ타මත්ම ඈත කාලයකට අයිති දේවල් හැටියට. නමුත් ධර්මානුකූලව කල්පනා කරනවා නම් සමහර විට සත්‍ය සිද්ධි සත්‍ය සිද්ධි ආශ්‍රයෙන් උනත් මවකගෙන් කිරිබන ලදරුවා හෝ ලැබැරිය ඒ තැනැත්තියගේම මියගිය පියා හෝ මව හෝ වෙන්න පුළුවන්. අන්න ඒ තරම් පුදුම හාස්‍යජනක තත්වයක් මේ භවනාටකයේ ජවනිකාවල තියෙනවා. මේක ලෝකයාට සාමාන්‍යයෙන් වැටහෙන්නේ නැහැ. හාස්‍යජනක తත්වය නිසා ලෝකයා hinaවීම නොවේ කරන්නේ සංවේගය ඇතිකර ගැනීමයි. මේ විදිහේ දෙයකට හසු වෙලා සිටිනවා නේද කියලා. ආශ්‍රව අනුශේ ශක්තිය නිසා මේවා වැටහෙන්නේ නැහැ නෝවේද? ඒ නිසා ක්ලේශ ආදිය අපි ඇති කර ගන්නවා නේද කියලා. ඒ විදිහටත් සංවේගය ඇති වෙනවා. මේ හැම එකකම ශූන්‍යතාවය අනිමිත්ත වශයෙන්, ඒ වගේම දුක්ඛ වශයෙන්, ශුන්්‍යතා වශයෙන් යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් මෙන්න මේ කාරණා අනුව. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මහා භූත ධර්මයන් හා ලෝක ආරම්භයේදී ඒවායේ తত্ত্বය, ලෝක විනාශයේදී, කල්ප විනාශයේදී ඒවා විනාශ වී යන ආකාරය ඒවා ගැන කල්පනා කරන්න පුළුවන්. අන්න ඒ විදිහට පුජ්‍යලයින් පිළිබඳව සත්වයින් ගැන කල්පනා කරලා බැලුවොත් ඥාති සම්බන්ධය අනුව අර තරම් සංවේගජනක තත්වයක් තියෙනවා. මෙන්න මේ අනුව තමයි බුදු පියාණන් වහන්සේ සමහර විට සත්ත සූර්යුග්ගමන සූත්‍රය ආදීයේදී අලමේව සබ්බ සංඛාරයේසු නිබ්බින්දිතුම් අලං විරජ්ජිතුම් අලං විමුච්චිතුම් කියලා ප්‍රකාශ කළේ. සංස්කාර කියන එකට අපි දිගටම යොදා ගන්න අර්ථය තමයි නාට්‍යයක එක් එක් ජවනිකා මවාපෑමට తాවකාලිකව යොදා ගන්නා වේලාව පරිමහ ගන්න යොදා ගන්න උපකරණ වගේය කියන එක. මේ පුජ්‍යලයනුත් එහෙමයි. අර නළුවන් වගේ කර්මානුරූපව උපදින සත්වයින් හිතා ගන්නවා මම දෙවියෙක්, මම බ්‍රහ්මයෙක් කියලා. ඒ කර්ම ටික ඉවරනාට පස්සේ එහෙමම විනාශ වෙලා කොහේ යනවද දන්නේ නැහැ. ඒ වගේම තමයි උපකරණත්. අර පාපුටුව, පුටුව ආදිය වගේ. නමුත් මේකේ රහස මොකද්ද? අර ජවනිකා නරඹන ප්‍රේක්ෂකයින් එක් එක් ජවනිකාවක දකින්න දේ. ඒ ඒ හැටියෙන් ඒ ඒ හැටියෙන්ම අරගෙන තමයි නාට්‍ය නිෂ්පාදනය කරන්නේ. අපි මුලදිම කිව්වා නාට්‍ය නිෂ්පාදනයේ අවසාන කොටස අයිති නිෂ්පාදකයන්ට නොවේ නරඹන්නන්ටයි කියලා. ප්‍රේක්ෂකයා තමයි හිතේ නාට්‍යයක් මවාගන්නේ. එතකොට නාට්‍යයක් මවා ගැනීමට මේ එක් එක් සංස්කාර ගොඩ ගහ ගන්නවා. අර එක එක ජවනිකාවක පුටුව සමහර විට ඒකම පාපුටුව වෙන්නත් පුළුවන්. ඒක පුටුව හැටියට හිතේ තැම්පත් වෙනවා. ඊළඟ ජවනිකාවේ ඒක පාපුටුවක් හැටියට යොදා ගන්න යොදාගත්තු නිසා ඒ විදිහට හිතේ එකතු වෙනවා. අන්න ඒ වගේම තමයි සත්වයින් පිළිබඳවත්. මගේ අසවලා කියලා. ওই විදිහට භවනාටකයේ එක්තරා විදියක සංවේග ජනක තත්ත්වයක් තිබෙන නිසා වෙන්න ඕන බුදු වහන්සේ අර අනිත්‍යතාව විදහා දක්වන බොහෝ සූත්‍රවල සමහර විට කල්ප විනාශය ගැන කියවෙන සූත්‍රවල පවා අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුම් අලං විරජ්ජිතං අලං විමුච්චිතං කියලා ඔයත් ඇති මහණෙනි සියලු සංස්කාරයන් පිළිබඳව කලකිරෙන්න නොඇලෙන්න ඒවායෙන් මිදීමට ඔයත් ඇති මා මේ ප්‍රකාශ කළ මා මේ ප්‍රකාශ කළ කරුණු ටිකක් ඇති කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ ඒතර මේකදී ඔය ඒක තමයි සාමාන්‍ය ජෙන්වීමේ කෘත්‍යයේදී කරන්නේ මේ රූපය සම්බන්ධ කරගෙන මේ රූපේ එක එක වෙලාවට එක එක අර්ථ දෙනවා එක එක වෙලාවට එක එක බැඳීම් කැටි මැටි කරගන්නවා. ඒක ඒක තමයි අපි කායනුපස්සනාදි කරන්නේ. නමුත් ටිකක් වෙලා ගියාට වේදනාහනුව මේ සැප වේදනාව කියපු එක ටික වෙලාවකින් දුක් වේදනාවක් වෙන හැටි. දුක් වේදනාව කියපු හැටි සැප ටිකින් සැප වේදනාවක් වෙන හැටි. සැප දුක් දෙක නැති වේදනාව මහා කම්මැලිකමක් පාළුවක් තනිකමක් කියලා හිතන හැටි. සමහරට ඒක තමයි හුදකලාවේ තමයි නිවන කියලා ඒකට වටිනාකමක් කියන හැටි බලපුවාම අපේ චිත්තක්ෂණයේ චිත්තක්ෂණයට වේදනාව පිළිබඳව අපේ චපල ගතිය මේ මොනවද අපි හොයන්නේ කියලා. වේදනාව පැත්තෙන් වෙනමම කතාවක් ඒක වේදය කියලා කියනවා. ඒක දන්න කෙනාට කියනවා ප්‍රතිවේද කරපු එකමයි කියලා. මේ ලෝකේ සැප හොයන්න පරිසරය සකස් කිරීම තමයි රූප විද්‍යාව කියන්නේ. නැත්නම් කායන පසනාව කියන්නේ. දැන් ඒක තියෙන තමන්ගේ හිතේ ලැබෙන කොයි දෙයකම සැප යථාලද්ද සම්පත්තිතෝ මාවිගච්ඡන්ති කියලා එහෙම නැත්නම් මම ලැබුණෝ සම්පත්තිය නොපිහිේවා ගිලිහෙන්න එපා කියලා ඒ ලද දේ සතුට වෙනවා කියන එක දන්නවනම් ආර්යවංශ සූත්‍ර දේශනා දිගටම තියෙන්නේ අලද්දාජිත් මොකද්ද සන්තුට්ඨෝ හොති ඊතර ඊතර ජීවරේ සන්තුට්ඨෝ හොති ඊතර ඊතර පින්ඩ පාතේ එතකොට අපි අර ලද දේ සතුට වීම ගත්තාම ලෝකයා විශ්ින් කරන මේ සියලුම ඇවිම් පොඩි ළමයි කක්ක ටිකක් අරගෙන කරන මැවීමක් වාගේ පොඩි දරුවෙක් වැලිසෙල්ලමෙන් කරන මැවීමක් වාගේ ලේගෝ සෙට් එකකින් කරන මැවීමක් වගේ. සතුට නම් ඕනේ කරන්නේ සතුට ද්‍රව්‍ය වල තියෙනවද නැද්ද කියන එක භෞතික විද්‍යාඥයා කියනවා 100ක් ද්‍රව්‍ය වල කියලා. ෆිලොසොෆි කරන කට්ටිය කියනවා 100%ක්ම නැහැ. මේ මතවාද වල තියෙන්නේ විඳීමේ තියෙන්නේ කියලා. ඉතින් ඒ රූපෙන් ඒ අරූපෙට ගිය ගමන් ওই චිත්‍රේ බාහිර චිත්‍රය ඇතුළට එනවා. මම දෙයක් දිහා බලනකොට මට එන්නේ සතුටක්ද දුකක්ද කියන එක මගේ යුතුයකමක්. මං විසින් ඒකට ආරූඪ කරන එක. ඒක මට දැක් ගන්න පුළුවන් වේද කියලා. ඒකට ඊට පස්සේ යට ඉඳලා සංඥාව ක්‍රියාත්මක වෙන හැටි. මේ මනාපමනාප රුචි අරුචිකම් දෙක තමයි මේ සෙල්ලම කරන්නේ. අපි මේ දෙකෙන් තමයි ඔය උද්දම් භාගී අද්ද උදව් අදෝ භාගී කියලා කිය වගේ ඉහළට පාළට අදින්න. නමුත් මතකට යන්නේ නැති දෙයක් තියෙනවා අපේ හිතේ. අදාළ නැහැ කියලා කියන්නේ. වැඩක් නැතිව එතන තමයි නිවන තියෙන්නේ. මතකීට යන හොඳ නරක කියලා කැපිපේන හැම දෙයකම අපි කරකොලතයි. මතකයට යන්නේ නැති විශාල ගානක් තියෙනවා. ඒව දැනන්න මම නිවන් දැකලා තියෙනවා. අන්න ඒක අඳුනගන්න එක සංඥාස්කන්ධයේදී සිද්ධ වෙනවා. ඒක නිසා තේරවාදීදී පෙන්නනවා මේ රූපයත් එක්ක වැඩ කරනකොට උපක්ලේශ වශයෙන් 10කින් අපි බිම දාන හැටි. මේ මේ පටලවිල්ල වෙනකොට. ඒකේ වේදනා ටිකක් තියෙනවා. රූප වේදනා දෙක තමයි 10කට හදලා තියෙන්නේ. නමුත් මේ සූරංගම සූත්‍රයේ රූප සම්බන්ධ 10ක් පෙන්නලා වේදනා සම්බන්ධ 10ක් අවස්ථා පෙන්නනවා මිනිස්සු මේ නිවන් ලබන්නට යනකොට ලැබෙන අත්දැකීම භාවනා අත්දැකීම වරදොල තේරුම් ගන්න හැටි. නිවනට ලකුණු එන හැම වෙලාවෙම කම්මැලි වෙලා පැත්තකට දානවා. එපා වෙනවා කියලා කියනවා. ඊට පස්සේ ගැඹුරුම තේක තියෙන්නේ සංඥා 10යි. සංඥා 10න් අපි පැටලලා තියෙන හැටි කියවන වාක්‍ය සිංහලට දාන්නත් බෑ ඉංග්‍රීසියට දාන්නත් බෑ. මං හිතුවා අර සම්මසියේ බලමයි මේ වගේ වෙලාවක මේක පරිවර්තනය කරන්න ඕනේ කියලා. සූරංගම සූත්‍රයේ ලස්සනට පෙන්නලා තියලා තියෙනවා අද ලෝකේ මද අද මේ භාවනා ලෝකේ කියන්නේ නෙවෙයි මම මේ කල්පනා කරන්නේ. භාවනා කර්මස්ථානාචාරවන්ගේ ලෝකේ මොන්න තරම් සංඥාවක පැටලලා දින්නේ කියලා. කියලා දෙන්න බැරි තරම්. ඉතින් අනුගාමිකයෝ තමයි අරය උඩට තියලා ඒ සංඥාව තහවුරු කරන්නේ අනුගාමිකෝ සයිකෝපැත්ස්ලා ඔක්කොමලා සයිකෝපැතික් සිටුේෂන් එක දාන්නේ කෝ සයිකෝපැත්ස්ලා. බීඩිය ගහන්න ඉන්නේ වටේ කට්ටිය. වටේ කට්ටිය තමයි අරව උඩ තියාන පෙඩස්ටල් එක තියෙන. හර මනුස්සය ඊට පස්සේ බහින්න බෑ. ඌ වැටුණාට පස්සේ ඌත් ඉවරයි. පල්ලෙහා ඉන්න කට්ටියත් ඔක්කොම ඉවරයි. ඒක තමයි මේ ලෝකේ හැමදාම සිද්ධ වෙන්නේ මේ සංඥාවක් අල්ලගෙන ඒ සංඥාව මේ රූප නටවල නටවන්නෙත් නෑ මේ රූප වලට ආරූඪ කරලා අපි පිස්සු වට්ටන හැටි. ඊට පස්සේ මේ සැප කියන එක සංඥාව නම් කරනවා. ඒක සැපක් කියලා. හැබැයි ඒක අනියංශක. කාමයේ තියෙන මිත්‍යාචාර සැපක් මිසක කාමයේ සැපක් නෙවෙයි. කාමයේ සැපත් වෙන බල්ල බලල් වෙන සැපේ ඉන්න බෑ. උන්ට මිත්‍යාචාරයක් නෑ. මොකද උන්ට සදාචාරයක් නෑ. ඒක කොයි ගෑනිත් එකයි. ඒකට ඒ කියයි මේ හංගලා කරන්න දෙන්නේ නෑ. කැසිනෝ ගහන්න හරි කාමරයක් ඇතුළට ගිහලා හොන් හැංගිලා මිත්‍යාචාර කරන මේ කාමයේ තියෙන සැප තියෙන හැටි දෙන්නේ මිත්‍යාචාරය. ඉතින් මිනිස්සු ඉස්සලා ආචාර ධර්ම හදාගෙන ආචාර ධර්ම කඩන එක තමයි ලොක්කෝ කරන්නේ. ආචාර ධර්ම හදන්නෙත් ලොක්කෝ, කඩන්නෙත් ලොක්කෝ. අර පොඩ්ඩට නඩු දාන. මේ ඔක්කොම සංඥාව හඳුන්වා දීමක නිසා විවස්ථා හදාගෙන මේ සමාජ ධර්ම හදාගෙන ලොක්කෝ ටික පොඩියෝම් පාලනය කරනවා. උන්ට නීති අදාළ නැහැ. මේ සංඥා ලෝකෙට අපි අහුවෙන්නේ මිනිසුත් එක්ක හිටියොත් විතරයි. සමාජශීලී වුණොත් සංඥාවට අහු වෙනවා. ගස් වලට යන්න දිශා මාරු වෙනවා. අපි කැලීට ගියොත් දිශා මාරු වෙනවා. කියන්නේ ආව ගියාට මතක තියෙනවා. මුදට යන්න දිශා මාරු වෙනවා. කාන්තාරට යන්න දිශා මාරු. මොකද මිනිස්සුකින් ඈත් වෙනවා. ඉතින් ඒකෝට තමන් ගැන විශ්වාසයක් තියෙනවාද? එහෙම නැත්නම් නිතරම සෙල්ෆෝන් එකයි හොට්ලයින් එකයි අතේද? මේ කවුරු හරි නැතුව ඉන්න බෑ. කරවල අතෑරියා වගේ. දැන් අද තියෙන තාක්ෂණය නිසා මේ GPS නැතුව කොහෙත් යන්න බෑ. මොන විදිහකට යන්න බෑ. GPS අප්සෙට් ගියොත් අක්ක අප්සෙට් නම් කරරගොල අතාරින්න. ඉතින් අපි අතෙන් යනවා පාර අහනවා මෙතෙන් යනවා පාර මේ ගමේ ඉන්න එක එක්කත් පාරවල් දන්නේ නැහැ. උන්නන්නේ උඹ බලනකොට උඹ GPS එකෙන් යන්නේ. ඒතර ගොම කුරුමිනියා ගොම්බෙට්ට හොයාගන්නේ කොහොමද? කොන්ක්‍රීට් එක උඩ ගොම්බෙට්ටක් දාන්න හොයනවනේ. අලියා කොහොමද ඔය තද ඉඩෝර වෙලාවේ වතුර තියෙන දිහා හොයාගන්නේ? මානවයට පුළුවන් ඒක හොයන්න කවදාවත්. හිතා ගන්නවත් බෑ. ඒකත් මානවය පාවිච්චි කරන්නේම නෑ මොනවාක්වත්. ඒක සැටලයිට් එකට යවලා සැටලයිට් එකෙන් එන තොරතුරු බලලා වණ කරගෙන මේක දිනුවක් කියලා හිතනවා. දිනු වෙන්න වෙන්න මිනිහා මැට්ටයි වෙනවා. ඌට වතුර තියෙන දිහාව දන්නේ නැහැ, උතුර දන්නේ නැහැ, දකුණ දන්නේ නැහැ. ඔක්කොම කායෙන් හරි යන ඔය හොඳම ඇමරිකාවේ හිටිය ජනාධිපති කෙනෙක් මට මතක නැහැ ඒබ්‍රහම් ලින්කන් වෙන්නදී. ඌ කවුරු හරි නම ඇහුවොත් සෙක්‍රටරි අයිසේ මේ මගේ නම මොකද? උට උගේ නම මතක නැහැ වැඩක් නැහැ. ඔක්කොම සෙක්‍රටරි කරලා දෙනවනේ. කවුරු ඇහුවොත් අයිසේ මේ මගේ නම මොකද? ඉතින් ගෙදර ගෑණි ගියාම ඉතින් මුට්ටිය මොළුවේ යමනවා. අනිත් පැතර මේ අකද මේ රට පාලනය කරන්න පුළුවන් මේකයි නමවත් දන්නේ නැහැ. ඇත්ත කතාව එච්චරයි. ඒ නිසා සංඥා පැත්තට ගියොත් මේ සාකච්ඡාවේ ඔච්චර දුර යන්න ඕනෙත් නැහැ. රූප කොටසෙම ඇති. බුදුරජාණන් කියනවා මේ ටිකත් ඇති මහනි තේරුම් ගන්නද. නමුත් ඒක තේරෙන්නේ නැත්නම් වේදනාව වශයෙන්, සංඥා වශයෙන්, සංස්කාර වශයෙන්, විඥාන වශයෙන් ඇතුළට යනකොට උන තේරෙනවා බුදු කෙනෙක් කියන්නේ මේ නවට වටණ්ඩ කරපේ ගන්න නෙවෙයි. මේ පහේම ওই විකාරය අපි විකාරේ ප්‍රകൃතිය කරගෙන අපේ ප්‍රകൃතිය විකාරයක් කරගෙන ජීවත් වෙන්නේ. අපේ ප්‍රകൃතිය අනිදර්ශනයක් තියෙන්නේ. කිසියම් දෙයකට හොල්ලන්න බැරි ඔය ඔක්කොම නිරීක්ෂණය කරන මැද යමක් තියෙනවා. ඒක මේ පොතේ සඳහන් කරලා තියෙනවා මේ සුගුණ බ්‍රහ්මන් සහ නිර්ගුණ බ්‍රහ්මන් කියලා manifested brahmans and attributed attributeless ඒ ඒ නිර්ගුණ தත්වයක් තියෙනවා. ඒක උපත්තිම ලැබිච්ච මනුස්සකම. ඒකට තේරෙනව හොඳ නරක දෙක. ඒකට තේරෙනව යහ යහ දෙක. ඒක මේ පන්ති කාමරේ උගන්නන යහපත් යහපත් නිසා නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒකේ විනිර්මුත් එකක් තියෙනවා. ඒක ඒක තමයි අපි අන්තිමට මේ ලෝකී ගැන විශ්වාසය තියලා තියලා තියලා තියලා අන්තිමට මේ ඔක්කොම අමතක කරලා අර තමන්ගේ කාලමසුත්‍රි ලස්සන දෙක සබොත්තන්සේ සඳහන් කරනවා. සඳහන් කරලා උඹට තියෙනවනේ හොඳ නරක දෙයක් ඔච්චරයි මිනිස්සු. මොන රට්ටු කියනවා එවිදිනෝ එක එකනක බයිලා ගිය කිය එවිදින මිනිස්සු පච්චක හැටර ඇවිල්ලා කතා කරන මිනිස්සු අහන්න යන්න එපා. උඹට තියෙන සත්‍ය තමයි. ඒක දන්න දේ දිගේ ඵලයක්. අන්න ඒක අමතක කිරීම තමයි වෙන්නේ අපි පොත් කියවනකොට. මේ එක එක විශේෂඥ දේශක දේශකයන්ට අහුම්කම් දෙනකොට අපි මත්තර හිතනවා මෙයා ගාව බඩු ඇති කියලා. ඌ කරන්න දැන අපේ අවධානය අරගෙන පොඩ්ඩකට කරකොල තියලා මත් කළා කියලා අනේක විතරයි. අපිට සතිය නැති කරන එක විතරයි. ඒ වෙනකොට මේ සතියේ සිටීමේදී වැරදි නම් වැරදි බව දන්න ගතිය තියෙන රූපේ විතරක් නෙමෙයි. මේකේ දීලා තියෙන දර්ශන සේරම රූපේ. සර්වචනංශයේ දේශනා කරන රූපයත් ඇති මහණෙනි. ඉද මේව ආලමේව ආලමේවං සබ්බ සංකාරයේසු නිබ්බින්දති විරජ්‍යති මුච්ඡති. හැබැයි ඒක සඳහා රූප විතරක් නෙවෙයි වේදනා කියලා ඊට දුඟක් වෙනස් රූප අරූප ධර්මයක් තියෙනවා. ඊටත් ගැඹුරින් සංඥා ධර්ම තියෙනවා. සංස්කාර තියෙනවා. විඥානෙ තියෙනවා. ඉතින් මේ දේ වැඩ කරන්නේ අපි ඔක්කොගෙම එක විදියට. රූපේ වශයෙන් ඔය කොච්චර කරුවත් වේදනාවලදී අපේ හිත වැඩ කරන්නේ ඔය කවුරු මොන જાතියෙන් මම පුද්ගලිකයි රාජිකතයි කිව්වත් එකම වේදනා ක්‍රමයක් මේකේ තියෙනවා. එකම සංඥා ක්‍රමයක් තියෙනවා. ඉතින් අපි එකතු වෙලා සංඥාට නටන්න දෙන්නේ නැතුව අපි manussකමට මතු වෙන්න දෙන්න ඕනේ. මොන මොන සංඥාවල් දාගෙන හිටියත් බැජ් එක මොකක් ගහගෙන හිටියත් manussකම තියෙයි. කවුරු හරි මේ බැජ් එකට ලොක් කරලා manussකම පුංචි කරනවා නම් යන්න වැඩක් නැහැ මිනිසුත් එක්ක. මේ සංඥා පිළිබඳව ඒක දැනට කියවන්න බෑ. මේ කිට්ටු කරලා යනවනම් යන්න තියෙන්නේ මදුපිණ්ඩික සූත්‍රය තමයි. ඒකත් ඥානන්ද සාංශය තමයි මතු කරලා දුන්නේ සංඥා නිදානානේ ප්‍රපංච සංකා. අපි මේ කතා කරන ප්‍රපංච කරන එහෙම නැත්නම් මේ පිස්සු වාග් බහුලයට එකම හේතුව සංඥාව. එක එක දේවල් පිළිබඳව එක එකනා එක එක සංඥාවල් දා ගන්නවා. ඒ අනුව තමයි ගැටුම. දේ වෙනසකුත් නැහැ. ඒ සංඥා දාන මිනිස්සු අතර වෙනසකුත් නැහැ. මේ අතරමැද තෝල්කයා තමයි මේ නඩුව කන්නේ. ඒ නිසා තෝල්කයා ඉන්න ඕනේ. හැබැයි තෝල්කයා මිනිස්සෙක් වැඩි සහිතයි කියලා මේ සංඥාව පිළිබඳව යම් ප්‍රමාණයක අවදිභාවයක් තියෙනවනම් භාෂාව කියලා කියන්නේ සංඥාවක්. ජනමාධ්‍ය කියලා කියන්නේ සංඥාවක්. ඒකෙන් තමයි අපි නටවන්නේ. ඒකෙන් එහා ගිය යම් ස්ථානයක් තියෙනවා. ඒ ගුණයන්ට අහුවෙන්නේ නැති නිර්ගුණ නැත්නම් ඒ தত্ত্বය අංජසන විඥානේ. ඉතින් ඒ නිසා මේ තොරතුරු වලින් අපිට යම් ප්‍රමාණයකට නිදර්ශනය කරලා පෙන්නනවා රූපණයක් රූපකයක් දාලා පෙන්නනවා පිළිබිඹු කරලා පෙන්නනවා නමුත් නිවන අනිදස්සනයි අපපතිට්ඨිතයි නිර්ගුණයි ගුණයකට දානකොට දර්ශනය කරලා පෙන්නකොටම රූපයක් අපිට නිමිත්තක් කරගන්න වෙනවා. ඒකට සාපේක්ෂව පෙන්න ඒකට අපි අර නිමිත්ත අල්ලන මිසක් පෙන්නන කාරණාව අමතක වෙනවා. ඉතින් ඒ නිසා මේ නිමනේ නිවීම දේශනා 32ක් 33ක් ඉතින් ඒ ඔක්කොම කරන්න හදන්නේ මේ පටලැවිල්ල පෙන්ලා දෙන්න හදන පුළු පුළුවන් තාලෙට. හැබැයි ඒකේ මේ අනිත් පැත්ත පටලැවිල්ල නැති කරන තියෙන ඍජු ක්‍රමයේ සතිය මේ මොකක්වත් නැතුව සතියෙන් ඉන්නකොට ඒ කෙටි මාර්ගයෙන් අපි වටේ වලල්ල යන්න නැතුව යන්න පුළුවන්. එතකොට මේ ගාතපදයකින් නිවන් දකින්න වගේ දෙයක් වෙන්න පුළුවන්. මේක හරිය වටිනවා. ඥානන්ද සාධි ක්‍රමේ තව කාටට කියලා දෙන්නේ වැටහිච්ච දේ මේ නිදර්ශනයෙන් මේ රූපකෙන් කියලා දෙන්න පර්ෆෙක්ට්. හැබැයි Taman අවබෝධ කරනකොට කොච්චරක් දුරට මේක ප්‍රපංචයක් වෙයිද? එහෙම නැත්නම් ඍජු අවබෝධයට හේතු වෙයිද කියලා කියන්න බෑ. මේ දෙකම තියෙන්න ඕනේ. අනුන්ට කියා දීමත් හරහා Taman සුද්ධ වෙන්න ඕනේ. Taman සුද්ධ වීම සතිය කියන ඉතාම සරල ක්‍රමයේ නිතර නැවත සිද්ධ කරන්නත් ඕනේ. ඉතින් කියා දීම සහ ඔය ප්‍රපංචයේ මේ Hindu ආගමේ තියෙනවා. Hindu ආගමේ සතිය නැහැ, භාවනාව නැහැ. ඒ චෝදනා දෙකම ඥානන්ද සාචර විරුද්ධව වැටෙනවා. සතිය ගැන එච්චර උනන්දු කරවන්නේ නැහැ. ඒ වගේම භාවනාව නෙවෙයි මේ නිවනේ නිවීම දේශනා වලින් මිනිසු කුල්මත් කරලා ගත්තා. ලොකු දෙයක්. නමුත් තීරයක වැතරයි ගියේ. තීරයක වැතරයි ගියේ. ඉතින් ඒකට ඥානාරාම ස්වාමීන් වහන්සේ එක දවසක් කිව්ව වචනයක් ඥානන්ද හඳුර නැති වෙලාවේ කීයක් හිටියනම් එහෙම හිටියනම් උටි ගන්න. ඔය ඔක්කොම පැත්තක තියලා ඥානන්ද භාවනා කරන්න කියන්නේ කිව්වා. ඒතර ඥානන්ද හඳුර හිටියෙත් නෑ ඒක. ඔක්කොම හිටියනම් මටත් කියනවා. හිටියනම් මට කියන ධම්ම ජීවයේ පිටුකෙලින් නැති කියලා භාවනා කරපන් කියයි. ලොකු සාහනයි. අවුරුදු 25ක් හිටිය කවුරක්වත් දන්නේ නෑ. ඔය හැම එකටම ප්‍රභවය ආරම්භ දුන්නා. අපි ඔක්කොම හැදුනේ මේ භූමියේ. උන්වංශිකේ කැලි පැත්තට හැරියා. ගෝලිය හදන්න යන්න එපා. විවේක වේවා. ඉතින් අපි යන යන ක්‍රමේ හරියන නිසා අපි ඉතින් අර පිටින් පිටතර පිටින් පිට ඇදී ඇදී යනවා. ඇදී ඇදලා ගිහලා පිටේ ඉන්න මිනිස්සුත් එක ගැටි ගැටි. ඒකට ඥානන්ත සෝන්ස ඥානාරාම සෝන්ස පේන්නේ රුවන්වැලි සයින් ඈතට යන්න යන්න පොත පේන්නේ. රුවන්වැලි සයින් ළඟට ගියලා පොත පේන්නේ. හොඳට මතක තියාගන්න. තුන්ලිසයි ගියාම ධාතු ගර්භයෙන් කොත වැහිලා තියෙන්නේ. ඈතට යන්න යන්න බුදුන්ස කියන හිමවන්ත පබ්බතේ පේන්නේ ඈතට යන්න යන්න. කොත ඥානාරාම සාන්තේ පේන්නේ මේ වැඩ කරන්න ගිහිල්ලා අනාගෙන අපිත් ඒගොල්ලොත් එක ෆයිට් එක තියෙන නඩනකොට වෙන මේ මනුස්සයා මැදට වෙලා ජොලියේ වාඩි වෙලා ඉන ඔක්කොම හොඳයි කියනවා. අපි මේ නටන්න කියලා නටන කට්ටියත් එක්ක ගහගෙන ගුටි ගහගෙන තල්ල කඩාගෙන කණ්ඩිච්චන් පාලිච්චන් ගියාගෙන ගෙදර එනකොට අන්න මේ මුත්තා ඉන්න වාඩිලා මැද ඕක තමයි මං කිව්වේ අපිත් එක්ක බෑ කිව්වේ මට හිතුණා හරියන්නේ නැති කියලා මොකද හරියන්නේ මොකද ඒ සිතුවේකදී ඕක හරියන්නේ ඕක හරියන්නේ මට හිතුණා ඕක හරියන්නේ නැහැ කියලා කියලා ඒ කියන්නේ ඒනේ අපේ නැස්චාත්වාදයක් විදිහට ඒකම ආගාතන පාදයන් කිව්වා එයා පාසාංගික කියලා කියන්නේ තියෙන එකේ දෝෂෙ පෙන්නවා හැබැයි ඒ වෙනුවට මේක කරන්න ඕනේ කියලා ස්වයම්භූත එකක් කිව්වේ නැහැ කියන්නේ දැන් නේද බුදුරජාණන් කියලා තියෙනවා. අපිට කියන්න ඕනේ ඥානවම සංසෙත් එහෙම දෙයක් නතු කරේ නෑ. හැබැයි නටන්න ගියොත් චණ්ඩිකම් කරන්න ගියොත් කණ්ඩිච්චන් තමයි. චණ්ඩිකම් කියලා කියන්නේ ඡන්දි වෙනවා. කණ්ඩිච්චන් කියන්නේ දත් කැඩෙනවා කියන්නේ. චණ්ඩිකම් කියොත් කණ්ඩිච්චන්. ඉතින් ඒ නිසා ගියාට පස්සේ තේින්න මෙහෙම නොකර ජය ගන්න පුළුවන් තරම් තියෙන එක තමයි අනිදර්ශන විඥානය කියන්නේ. එහෙම එකක් තියෙනවා. ඒක තමයි මේ ඔක්කොම නිරීක්ෂණය කරන දේ. ඒක මේ වැඩ කරනකොට තමයි තල්ල කරනකොට තමයි කණ්ඩිච්චන් වෙනකොට චන්ඩික්කන් වෙනකොට තමයි තේරෙන්නේ මේ නොමිලේ ධ්‍යාන ගන්න පුළුවන් තැනක් තියෙනවා මෙතන. අවිරුද්ධව දිනු රටක් තියෙනවා අපිට. අන්න ඒක තේරුම් ගන්නට ඒ ප්‍රතාපවත් කෙනෙක් මැද ඉඳගෙන මේ නටන කට්ටියට වෙන්න ඔබ තියෙන ගායසීන්ට නටපන්. ඔය චන්ඩිකන් කරන්නේ ඔය කණ්ඩිච්චන් වෙනවා. හැබැයි උඹට නිතරම මන් දොට ඇල්ලලා තියෙනවා. ඔය කොච්චර හිතුවක්කාරකම එළියට ගියත් ගෙදර එන වෙලාවට මම දොර ඇරලා තිනවා. හරියට පිට ගියේ හිත නැවත අරමුණට ගන්න බාධාවක් ඇත්තේම නැහැ. මූල කර්මස්ථානේ කවදාකවත් කියන්නේ තෝ පිට කියනනම් එන්නේ පමාගේදට කියන්නේ සතියක් නැහැ. සතුප්පාදේ කියලා කියන්නේ ඒකට. අන්න ඒ වගේ දෙයකට මම මේ වෙලාවේ මේ ඥානරාම ස්වාමීන් වහන්සේ මැද තියලා පෙන්නනවා. ඒක කිට්ටු ගතියක් මම දැක්කා කුණ්ඩේ පුරින් පන්දි ස්වාමීන් වහන්සේත් මුත්ත තිබ්බ වගේ තමයි වැඩ. ওই වැඩිය කවුරුත් එක්ක වාද විවාද කරගෙන කියලා දෙන්න හරි මේ යන්නේ. හැබැයි ඥානාරාම ස්වාමීන් වැඩිය මේ බුරුමි පන්දි ස්වාමීන් වහන්සේ අටුවාව ව්‍යාකරණ වලට ගොඩාක් තැන දුන්නා. මේ අනුව බලනකොට ඥානානන්ද ස්වාමීන් එළියට ගිහිල්ලා රූප ලෝකයෙන් නිදර්ශන ගෙනහැර පාමි අරිට වැඩිය සක්‍රියව පෙන්නවා. පෙන්වන්න යනකොට අර සතිය වගේ සරල ක්‍රම වැදගත් නැති වෙන්න පටන් ගන්නවා. ඒ වගේ දෙන වටනකම පේන්නේ මේ මූලධර්මමය රසය තියෙනවානේ. ඒකට කියන්නේ ප්‍රොලිෆික් කියලා. ඒ මේ ප්‍රොලිෆික් ගතියට ගියාට සතියේ මේ ඔක්කොම කරන්න බොහොම සරල ක්‍රමයක් මේකේ තියෙනවා. වර්තමාන මොහොතේ හිත පැවැත්වීම. එතකොට මේ ටිකෙන් කරනකොට පේනවා සතියක් හතින චිත්තක්ෂණ කොච්චර වටිනවද? මේ ඔක්කොම දැනගත්තත් අන්තිමට තියෙන්නේ සතිමත් වෙන එක. බොහොම සරල වැඩක් තියෙනවා. නමුත් ඒකේ එන්නේ මේ වටේ ගිහිල්ලා පරිප්පු කෑවේ නැත්තම්. දෛත්ව ඛණ්ඩ වුණා. ඒවා ඉතින් අපේ කර්මානුරූප කරන දේවල් අපි වටේ ඉන්න කට්ටිය අපිට දෙන සහයෝගය හෝ විවේචනano සිදු වෙන දේවල්. ඒ නිසා අපි එහෙම පටේ ගිහිල්ලා රවුම ගිහිල්ලා කාලා කාලා ආපහු ආවත් මෙතනම හිටියත් අර උප්පත්තියේ ඉඳලම තිබිච්ච මේ නිවන් දකින්න තියෙන පින එහෙම නැත්නම් විභව ශක්තිය අපිට තේිනවා පස්සාකාරකෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන මුළු ලෝකෙම ධර්ම ගොඩක් දුවන්නේ රූපාකාරය සම්බන්ධව. නමුත් ඒකම විස්තර වෙනවා ප්‍රඥාවන්තයාට අරූපාකාරයි. වේදනා සංඥා සංකාර පැත්ත. දැන් මේකට ගියාට පස්සේ තමයි ඒකට යන්න පුළුවන්. ඒකයි සත්‍ය සූර්ය ගමන සූත්‍රය. එහෙම නැත්නම් අග්ගඤ්‍ය සූත්‍රය වගේ තැන්වල බුදුන්සේ මේ ඔක්කොම අල්ලලා. ඔක්කොම අල්ලලා පෙන්නන මේ ඔක්කොම ඉගෙන ගන්න ඕන කමක් නැහැ. මේ කාරණේ වැටෙනවා. කාරණේ වැටෙන්නේ නැත්නම් ඔක්කොම ඉගෙන ගත්තත් මදි. තේරුමක් නැහැ ඒ වෙලේ. ඉතින් ඒ නිසා අපි එක එකනා කොයි පැත්තෙන් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවද කියන දන්නේ එන්න එන්න මට වැටෙන දේ තමයි මේ හුදේකලාව සම්මා ආජීවය එහෙම නැත්නම් මේ Taman තුලින් විවේකයේ හොයන ගතිය මතුවෙන්න අපි කොච්චර කර්ම ගෙවන්නවද කියලා කොච්චර දේවල් වලට ඒ වෙලාවේදී ඒ කර්ම අපිව ඇදගෙන යන්නේ නාශනෝ දාලා ගුඟා ප්‍රයෝජනකතියක් වගේ පේන කමක් නැහැ ඒ කෙරුවට කමක් නැහැ. මේක සෙල්ලම් වැලිගයක් බව තේරුම් ගන්න. මේක සබම් බුබුලක් බව තේරුම් ගන්න. ඕක පිළිබඳ ඉච්ඡර ආඩම්බර වෙන්න එපා. ඔය සෙල්ලම් වැලිගේ හූලකට කඩලා යනවා. සබම් බුබුල අත තිබ්බ ගම කඩලා යනවා. නැත්නම් කැඩියෑම අනිත්‍ය ලක්ෂණයක් විදිහට වගේ දාගන්න පුළුවන් වුණොත් මේකෙන් හම්බෙන තියෙන දර්ශන ටික හරිය වටිනවා. මේ විශාල පිරිසකට මේක සාකච්ඡා කළ හැකි වේදිකාවක් මේ සංස සකස් කරලා දුන්නා. ඒක හරි වටිනවා. ඒකයි අපි මේ නැවත ඒක සාකච්ඡා කරන්න ඒක සාකච්ඡා කරන්න අපි ශාන්සට උඩින් යන්න ඕන කමක්වත් පහතින් යන්න ඕන කමක්වත් නැහැ අපේ තියෙන අදහස් ඉදපත් කරන කරන්න තියෙන්නේ. නමුත් මම මේ බැලුවේ ඒක මේ ඥානාරාම දර්ශනයත් එක්ක පන්සිවාංශයේ දර්ශනයත් එක්ක ගලපලා අපි කොහොමද මේ යුගයට සලසා ගන්න කියන එක මතක් කරගන්නයි අපිට තව ටිකක් කියවන්න වෙලා තියෙනවා. මෙන්න මේ සංස්කාර කියන මේ මිහිපිට ජීවත්වන සත්වයාගේ විඥානයේ දැක්වෙන මේ නාම රූප චිත්‍රපටියට එහෙම නැත්නම් විඥානයේ ගෙතෙන මේ චිත්‍රපටි වලට මූලික වන සයාරු පටක් වගේ. ලෝකයේ එක්තරා විදියක වේදිකාවක් ලෝකය ලෝකයත් එක්තරා විදියක වේදිකාවක් හැටියට ගත්තොත් මේ ලෝකය අවට තියෙන මේ ගස්කොළන් ඒ වගේම මේ සත්වයින් මේ හැම දෙයක්ම ඇත්ත වශයෙන් බලනකොට සිනමා තිරයක දැක්වෙන දේවල් වගේ. නමුත් මෙතන රහස මොකද්ද? මේවායේ සංකත ස්වභාවය සාමාන්‍ය ලෝකයට වැටහෙන්නේ නැහැ. මේවායේ තියෙන රාමුව චිත්‍රපටියක් බලනකොට මේ මේක මේ තිරයේ දැක්වෙන දෙයක් කියන ඒ හැඟීම නැහැ. ඒ අවස්ථාවේ මේක සත්‍ය දෙයක්. සැබෑ දෙයක් හැටියට පේනවා. 3D. අන්න ඒ ලෝකයේ සැබෑ ස්වභාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ජාතං භූතං සමුප්පන්නං කතං සංකත මද්දුවං මේ ලෝකයේ හටගත්තු ඇත්ත දේ හැටියට පෙනෙන දේවල් ඇත්ත වශයෙන්ම කතං සංකතං කරන ලද, ගොඩනගන ලද, සංස්කාර වලින් සකස් කරන ලද දේවල්ය කියලා මේවායේ අසත්‍ය ස්වභාවය, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය මේනොත් මතු කරලා දෙන්නේ. අන්න ඒක නිසා මේ සංස්කාර කියන වචනය ගැන විශේෂයෙන්ම අපිට හිතා ගන්න පුළුවන්. එයින් අපට හැඟෙන්නේ මේ ලෝකයේ ඇති કૃතිම ස්වභාවය. මේ ලෝකයේ કૃතිම දෙයක් බවට පත් කරන මේ පටවි ආදී හැම දෙයක්ම සංස්කාරයි. අන්න ඒ නිසා ඒවායේ අනිත්‍ය ස්වභාවය පිළිබඳ අවබෝධයක් ඇති අර අනිදස්සන විඥාණය ඒවායින් විමුක්තයි. ලෝකයා දැඩිව ගන්නා මේ සංකල්ප වලින් විමුක්තයි. ඒවායේ හොල්මන් වලින් සැලෙන තත්වයක් නැහැ. රහතන් වහන්සේගේ මේ විමුක්ත తত্ত্বය හොඳට තේරුම් ගැනීමට ඉතාමත්ම සරල ඒ වගේම ගැඹුරු පුදුම අන්දමේ ગાථා හතරක් අපිට සොයා ගන්න පුළුවනි අධිමුත්ත තේර ગાතාවෙන්. ඒකදී අර මේ මේ දේවල් කවුරු හරි කරන ලද්දක්ද නැත්නම් මේ ත්‍රිවේ ඇති වෙන පිළිඹුවක්ද කියලා බැලුවොත් ඒ පිළිඹුව black and whiteද colored 3Dද කියලා නෙත් ඒක තාක්ෂණය හොයන්න හදන්නේ. ඉතින් අපි 3D වෙනකොට ඒක ඇත්තම රූප බවට ගන්න හදනවා. ඇත්තටම මෙතන තියෙන පිළිඹුවක්. ඉතින් ඒකෙදී ඇති වෙන චරිත කොල්ල කෙල්ල දුෂ්ටයා කෙනෙවුවා පණ තියෙන දේවල්ද නැද්ද කියලා බැලුවොත් අධ්‍යක්ෂකගේ හිතට පහළ වෙච්ච දෙයක් උපකරණ ටික ලං කරලා දෙනවා අපිට හිතා ගන්න අධ්‍යක්ෂක හිතපු විදිහට මේක දුෂ්ටයක්. මේක දක්ෂයක්. මේක කොල්ල කෙල්ල කරගත්තට පස්සේ අපි අධ්‍යක්ෂකට වැඩිය මේකට දාගෙන මේක රස විදිනවා. ඒක Hindu ආගමේ තියනවලු අජාත සිද්ධාන්ත කියලා. අජාත සිද්ධාන්ත කියන්නේ doctrine of non creation. සිද්ධ වෙන්න පොඩි දේවල් ටිකක් ලං කරලා තියෙනවා. අපි එකෙන් හිතා ගන්නවා. මේ මේ දේවල් වෙනවයි කියලා අපි හිතා ගන්නවා. හිතාගත්තට පස්සේ අපි අපි හිතාගත්ත ටික අරසා කරන්න අමුඩ ගහ ගන්න හදනවා. මේක මුලින් ඉඳලම දන්නවා මේක තියෙන මේ පිළිඹුවක් ඕක හෙට වෙනකොට ඕක ඇත්තෙම නැහැ. අන්නේ පිළිඹු ස්වරූපේ දකින්න ගියාම මනස තෝන්තු වෙලා විකාර හැදෙනවා. වමන යන්න එනවා. වක්කාර වෙනවා. පොළොවේ ඇවිද ගන්න බැරුව යනවා. මේ ඔක්කොම නිකන් කරකොලත් ඇරියා වගේ. ඒ කියන්නේ අපි මතේ මදේ ඉන්නකොට මේක රියැලිටි. අප්‍රමාදිත යනකොට මේක විකාරයක් වෙනවා. ඒ නිසා භාවනා කරන්න යන හැම කෙනාගේම ලෝක මතය රූප මතය අරූප මතය තන්නේ කර විවේචනයකට ලක් වෙනවා. ඉතින් ඒ වෙන බව දකින්න අපේ අම්මලා තාත්තලා කැමති නැහැ. මගේ හිතත් කැමති නැහැ. නමුත් ඒක දකින්න කැමැති හිතක් යටින් තියෙනවා. ඇති හැටිය ඒක අනිදර්ශන විඥානයි. එයා දන්න මේ ඔක්කොම මේ පිළිබිඹුවක්. හරියට මේ චිත්‍රපටියක් තිරේ ලස්සනට ජවනිකම වාගෙන යනකොට ඒක ස්වාමීන් වහන්සේ කියනවා චිත්‍රපටි ශාලාවේ දොරවල් ඇරනවා. අර තිරේ විවරණ වෙනවා. චිත්‍රපටි කතාව පේන්නේ නැහැ. ඒකටයි අපිට තේරෙන මේක චිත්‍රපටියක් කියලා හැබැයි තරහක් එනවා අපරාධය අර හතල් එක නැතිවනේ. අර ඒගොල්ලෝ උන්තරම් ගංජ ගහලා බෝක්කක් උඩ ඉන්නවල ජිප් එක ආවද. එන්න හැබැයි ඒගොල්ලෝ. ෂේ ආතල් එක කඩගෙන නැතුව දාගන්නේ ඒගොල්ලෝ වාහනේ. මට නගින්න බෑ මට බන්නේ නැහැ. ෂේ මගේ ආතල් එක කඩන්න එපා. මාව දාන්න කිව්වා වාහනේ. දීපුවම දෙයක් ඇතුලේ. ආතල් එක ඕනේ අපිට කරන්න තියෙන්නේ පොලිසිය ආවා නම් නම් සර්ට් එකක් දාගෙන සර් මොන දෙයක් කරන දෙයක් කරනවා මම ආතල් එක කරන්නේ මේ බලන්නේ චිත්‍රපටියේ විවරණ වෙන්න දෙන්න එපා මේක චිත්‍රපටියක් බව වටහා ගන්න දෙන්න එපා මට ඉතින් ඒක තමයි තියෙන මායාව. ඉතින් ඒක ඔය චිත්‍රපටි මේකෙත් කරන තියෙනවා. ඒක ඒක බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා. දැන් මේ Hindu ආගම වෙන්න උපනිෂද් වල ඒක තේරුම් ගන්න තියෙනවා අජාත මේ ප්‍රින්සිපල් එකක්, සිද්ධාන්තයක්. මේක non creation එකක්. හැබැයි ක්‍රියේටර් කෙනෙක් ඉන්නවා ක්‍රියේටර් කෙනෙක් කිව්වයි කියන එක පැත්තකින් කියනවා. අනිත් පැත්තෙන් කියනවා මනෝභවමයි මනෝසෙට්ටයි මනෝමය. මේක තේරුම් ගත්තේ නැති කර්මස්ථානාචාර්යවරයෙක්ගේ දේශන පිළිබඳ පොඩ්ඩක් හිතන්න. මේක අජාතද ජාතද එහෙනම් මමද මේ අලුත් දෙයක් නිෂ්පාදනය කරන නැත්නම් මේ සරුවචනාංශයේ කියපේකමද මම මේ කියන්නේ. ඒක කියනකොට එක්කෙනෙක් කියන ක්‍රමය අනිත් කෙනෙක් කියන ක්‍රමය ඇයි ප්‍රේක්ෂකයා වෙනස්ව පිළි අරගන්නේ? ඒ ප්‍රේක්ෂකයා රුචිය නිර්මාණය කරන එක නම් පිළිගන්නවා. ඉතින් අපිට ඕන කර තියෙන ප්‍රේක්ෂකගේ ජනප්‍රියතාවය දිනා ගන්න නැත්නම් ප්‍රේක්ෂකයමයි දෙන්නම නිවන් යන්නද කියන එක මාතෘකාවෙන් පිට යනවා. සත්‍යමත් වෙනවා කියන එක මාතෘකාව පිට ගිහිල්ලා අපි මේ වගේ තරංග ගහන්න අපි මේ වගේ නිර්මාණ කරන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක තණ්හාමාන දිට්ඨි දිගේ තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ ඥානද සංස්කෘතියේ දක්ෂකම ඔය මේ මේ සංස්කාර කියලා කියන්නේ පිළිඹුවක්. ඒ පිළිඹුවේ සුභාන්තද සෝකාන්තද දුක්ඛාන්තද එපා මේකේ තියෙන්නේ මේ මේ වර්ණ සංකල්පයක් තියෙන මෙතන. ඔබ සෝකාන්ත වලට කැමති දුක්ඛාන්ත වලට අකමැති කිව්වට උකේ සෝකාන්ත දුක්ඛාන්ත නේ ඔබ විසින්ම වගන්න එකක් තියෙන්නේ. කරුණාකරලා අවදිවියක් ඔබ ඉන්නේ චිත්‍රපටයක බව දැනගනින් කියලා කැමති නෑ. ඉදාරින්න මට දකින්න මගේ හීනේ. එච්චනේ අපි ඉල්ලන්නේ. මේ මගේ ආතල්ලයකට අත තියන්න එන්න එපා. මම ඉන්නේ මදේ, මම ඉන්නේ ප්‍රමාදේ, මාව ගස්සන්න එපා. මේ මදේ ප්‍රමාදේ තියෙන මත්වීම තියෙනවා. නිින්ද තියෙනවා. ඉතින් ඒකේ ඉන්නේ. අපි කව කුඩු කාරෙන්න මොනවද කියන්නේ? බොන මිනිසුන් මොනවද කියන්නේ? ඔක්කොමලා වීලා ඉන්නේ. මම යාර මේකට ගිහිල්ලා මම කතා කරලා කිව්වා ඕගොල්ලෝ දැන් මේ කුඩු නැතර කරන්න හදනවා ඕගොල්ලෝ එක්කෙනෙක් ඉන්නවද මදේට ප්‍රමාදයට අහුවෙච්ච නැති කෙනෙක්. හැම කෙනාම ඉන්නේ මදේ කැප් දාගෙන ඔටුනු ගහගෙන කැප් තුප්පි දාගෙන මේ පුම්බගෙන ඉන්නේ. උතන් මදේ කියන්නේ. ප්‍රමාදී කියන්නේ අප්‍රමාදී කියලා කියන්නේ සතිය. ඔය කෙනෙක් සතිය වල දිනනවා. කෙල්ල දෙන්නෙක් විතර කරලා කරනවා මු විකි විකි ගාලා hina වෙන්න පටන් ගත්තා. මොකක් කරුණා කරලා ඇවිල්ලා සුමානයක් විතර ඉඳලා පොඩ්ඩක් සතිය වඩලා බලන්න. ඒකට ඔය ඇඳුම් ඔක්කොම ගැලවිලා ගිහිල්ලා මනුස්සකම ඉලිරෙන රොබෙනේ අපිත් ඉන්නේ කුඩු ගහලා අපිට කොහෙද ජීවත් වෙන්නේ කුඩු ගහන කර කතා කරනවා. ඊට වෙරියයි කිය තියෙන කුඩු ගහන එකට අපිට කතා කරන්න. මම කොහොම සතියට ගියාම වර්තමාන මොහොතට ගියාම කුඩු ගහන එකයි මමයි බුදුරජාණන් වහන්සේයි ඔක්කොම එකයි. ආන්නේ සමාන තලයේදී ඒ ඔක්කොම අතරමැද තියෙන විඥානය. අය තාරාතිරම් නැති වෙන්නේ. ඒ තාරාතිරම් පේන්නේ රූප ලෝකේ විතරයි. එහාට ගිය අරූප ලෝකේ මේ තාරාතිරම් ඔක්කොම පිළිඹුවක් විතරයි. මේ නිකන් චිත්ත පරිදර්ශනයක් විතරයි. ඉතින් ඒක චිත්‍රපටි බැලුවට කමක් නැහැ. මවාපෑමක් බව දැනගන්න. අනේ ඒ දැක්ම තමයි කියන්නේ බලනකොට තණ්හාවෙන් අවිද්‍යාවෙන් බලන්න එපා. බලන්නේ තණ්හාවෙන් බව දැනගන්න විද්‍යාව තියාගන්න. මම මේ බලන්නේ තණ්හාවෙන්. හැබැයි මේක පිළිඹුවක්. මේක නිදර්ශනයක්. මේක රූපකයක්. ඒ නිසා මුළු ත්‍රිපිටකයේම රූපක රූපකයක්. ඒකේ ගණ්ඩ දෙයක් නැහැ. ඒකේ තියෙන්නේ මේ අදහස හොමාරු කරන්න දීලා තියෙන වචන ටිකක්. නිදර්ශන ටිකක්. ඕකේ මොකක්ද? මේ වගේ පොතක් කියවලා බැලුවා නම් මේක ත්‍රිපිටකයට පස්සේ ලියපු බව තබ්බව හැබෑව. අද්වෛත වේදාන්තේ ඔය ත්‍රිපිටකයේ තියෙන ඔක්කොම පෙන්ලා දෙනවා. අපේ ධර්මෙත් ඕක තිබුණා. ඒක බුදුදහමසේ ලස්සනට ගෙනාවා. ඒකවත් කියන්නේ නැහැ මේගොල්ලෝ. ඒගොල්ලෝ දන්නවා බුදුදහමසේ උනාට පාළුණාට පස්සේ මනසට තේරුම් ගන්න හයිලයිට් කරන්න ඕනේ ධර්ම කොටස් ටික දන්නවා. ලස්සන මේක ලියලා තියෙනවා. මේ සමාජයට මේ පොතක ලියලා තියෙනට වැඩිය බොහෝම ප්‍රසිද්ධ අපිට දක්ෂව පේනවා මොකද වෙන විදිහකට ලියලා තියෙන නිසා පෙන්නලා තිනවා එතකොට මේ දෙකෙන්ම එක්කෙනෙක් කියන මේක ආත්මයි කියලා දිව්‍යඥාන්සේ මෞං කාර්ය ආත්මයි කියලා බුදුරජාණන් කියනවා මේක අජාත අභූත අකත අසංගත මේක පිළිබඳ අජාත සිද්ධාන්තේ සම්පූර්ණ විස්තර කරවෙනවා ගාථා බන්ධන වලින් එහෙම නැත්නම් මේ මේ සොලෝකොලින් න නිරෝධෝ න චොත්පාත් චෝත් පාත්‍රි අපි වජහතං අබෝතං අකතං අසංකතං කියන එකේ සංස්කෘත ශ්ලෝකේ මේ මූලාශ්‍රය බුද්ධ ආගමනේ මේ උපනිෂද් ඉතින් අපි මේ දේශනයක් කරනකොට අපි මේ මූලාශ්‍රය ගන්න මේකෙන්ද ඒකෙන්ද කියලා බැලුවොත් මේකට ගත්තොත් අපි පිළිගන්න වෙනවා බුද්ධ ආගමේ ඉන්දියාවෙන් නැති උනේ ඇයි? ඕකෙන්ද මේකට ආපු නිසා තමයි. වේදාන්තෙට ගියා බුද්ධ ආගම ගියා. දැන් ලංකාවේ තියෙන එකටත් අරිට වැඩිය හොඳ එකක් වාගේ මේ වේදාන්තයේ අද්වෛතය දාගත්තොත් මේකත් අපිට නිකන් වෙන දේශ නිරූපණයක් දාලා අර පරණ ගැනීම තමයි වෙන මාළ හතක් බඳලා වෙන පෝරුවක නංගලා වෙන කසාදයක් බඳන්න පුළුවන්. ඒකට මේ Hindu කසාදේ දවස් තුනක්වත් පාටි කරනවා. <laughs> ඒක දෙල්ලන්නේ නැහැ. ඔක්කොම තොවිල් නටලා වජව් දාලා ඔක්කොම කරලා තමයි දවස් තුනක්වත් කරනවා. ඉතින් හරි කට්ටිය කැමති ඒකට. අර හදම ගුලක් දවස් තුනක් එක දිගට කන්න තියෙනවා නම් කොච්චර වටනද? දැන් මේ එක රැටනේ යන්නේ වැඩි. ඒක හරිනේ. ඊට වැඩි මේක හොඳයි. ඒක හරියන්නේ. මේක හරියනවා. ඒ නිසා මේ දෙක වින් කරලා අඳුර ගන්න මේ ජාතද අජාතද කියන එක ඇති කරන මනුස්සයා දෙයයන්ාංශද එහෙම නැත්නම් න්‍යාය ධර්මයක්ද කියන එක තේරුම් අරගන්න යෝගාවචරය අවශ්‍ය වෙන්නේ නැහැ. කර්මස්ථානාචාරවල අඩු ගන්න එක තේරුම් ගන්න ඕන. අදීන කර්මස්ථානාචාරවලට ඒක තමයි පැටලිලා තියෙන්නේ. ඒක සංඥා විපල්ලාශයක්. ආගමට විරුද්ධ යමක් නෙවෙයි. මේක හදන්න අමාරුයි. දික්ටි මට්ටමට ගියොත් නම් හදන්නම බෑ. සංඥා මට්ටමේ පොඩ්ඩක් හදන්න ඉඩ තියෙන නිසා අපි ඉදිරියට යන් ඔහොම කතා කර කර එතකොට අපිට ගිහිල්ලා ඔළුව හැප්පේ වෙලාවක අපි මේ පිළිබිඹුව ඇත්තක් කරගෙන මේ තෝතෝ වරපල් කියන රණ්ඩු කරන හැටි බාතක් වෙනකොට තේරෙයි කුමන නැටුම් කෙලි කවට සිනාදා කියලා. හොඳයි අපි වෙලාව පහුවලා. නිසානිය සමාප්තියක් කරන් දෙමු. මේ අධිමුත්ත ස්වාමීන් වහන්සේ පිළිබඳ ප්‍රවෘත්තිය ඉතාමත්ම පුදුම විදිහේ සිද්ධියක්. අධිමුත්ත ස්වාමීන් වහන්සේ මහා වනයක් මැදින් වැඩම කරන අවස්ථාවේ පල් හොරු මුලකට අසු වුණා. ඔවුන් සූදානම් වෙනවා මිනිස් බිඩියක් දීලා දේව පූජාවක් පවත්වන්න. මේ රහතන් වහන්සේ අල්ලගත්ත මරන්න. රහතන් වහන්සේ කිසිම කැළඹීමක් නැහැ. මුහුණේ කිසි බයක් සංකාසයක් නැහැ. හොර දෙටුව ඇසුවා මේකට හේතුව. අන්න එතකොට ඒ අදිමුත්ත රහතන් වහන්සේ පිළිතුරු දුන්නා ගාථා කීපයකින්. අපි ඊළඟ දවසේ ගාථා ටික කතා ගාථා ටික කියලා අපි ඉවර කරමු. එයින් විශේෂ හතරක් එයින් විශේෂ හතරක් අපිට තෝරගන්න පුළුවන්. පළවෙනි එක නක්ති චේතසිකං දුක්ඛං අනපෙක්ඛස්ස ගාමිනී. ගාමනී. අතික්ඛන්තා භය සබ්බේ හීන සංයෝජනස්ස වේ. දෙවැන්න නමේ හෝති අහෝසින්ති භවිස්සanti නහෝති මේ සංඛාරා විභවිස්සanti තත්තකා පරිදේවන තුන සුද්ධං ධම්ම සමුප්පාදං සුද්ධං සංඛාර සම්තතින් පස්සන්තස්ස යථා භූතං න භයං හෝති ගාමනි හතර පිනකට්ට සමං ලෝකං යදා පඤ්ඤාය පස්සති මමත්තංසෝ අසංවින්දං නස්ති මේති න සෝචති අපේන අනිදාසේ ඉතින් තමයි අපේ මේක පටන් අරගන්නේ. ඒ නිසා අද අපිට වෙන් වෙච්ච කාලය સમાප්තයි. අපි මෙතනින් අපේ නිවනේ නිවීම පිළිබඳව සමාලෝචන නතර කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි ඊතාවතාවාදී කාථා සජ්ජහනා කිරීමේ මේකේ સમાප්තිය සටහන් කරමු. ඉතින් වුණාට පස්සේ අපි ඉංග්‍රීසි මාධ්‍යයෙන්